විශේෂයෙන්ම සිතින් නොයෙක් නොයෙක් අරමුණු අරගන්නේ නැතුව සිතට නොයෙක් නොයෙක් අරමුණු වල දිවෙන්නට නොදී බොහෝම වුණාගේ දේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ. බොහෝ විටක අද මේ මම පෙන්වන්න හදන ධම් කරුණු ටික ස්වභාවයෙන්ම ටිකක් ගැඹුරුයි. මේ ඉතින් ඒ දේශනාව ඔස්සේම හිත අරගෙන ආවොත් අපිට හොඳට මේ දේශනා කරන මොකක්ද කියලා අර්ථ තේරෙනවා. ඉතින් හිත දැහැට ටිකක් හරි වුණොත් නම් ස්වාමීන් වහන්සේ දෙමළ පත්‍රය කියවෝ වගේ නැත්නම් මොකෙන් භාෂාවක පත්‍රය කියවෝ වගේ මේ ඒ නිසා බොහොම වමනාවෙන්ම මේ දේශනාව අහන්නට ඕනේ. මේක බොහොම වටිනා සූත්‍රයක්. සරලම දුරකතනෙන් කියනවා මේ ඔක්කොම අපි සංකල්ප කරගන්න මතක් කරගන්න. මේ සූත්‍රයේ අදදසම මාතුකා පාඨය වශයෙන් තබපු මේ සූත්‍රයේ නම තමයි චේතනා සූත්‍රය. ද්විතීය චේතනා සූත්‍රය සංයුක්ත නිකායේ දෙවෙනි කාණ්ඩයේ අභිසමය වර්ගයේ තියෙන සූත්‍රය ද්විතීය චේතනා සූත්‍රය බුදුරජාණන් වහන්සේ සරත්නෝල් දේතනාරාමයේ ඉන්න කාලතම මේ සූත්‍රය දේශනා කරලා තියෙනවා. ඉතින් මේ සූත්‍රයෙන් බොහෝ වටිනා කාරණාවක් අපිට පෙන්නනවා. බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලා දේශනා කරනවා යංච වික්ඛවේ චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මණේත මොහති විඥානස තිතිය ආරම්මණය සති පතිට්ඨං විඥානස්ස හෝති තස්මින් පතිට්ඨේ විඥානේ විරුල්ලේ නාම රූපස්ස අවක්ඛන්ති හෝති නාම රූපච්ඡ සලආයතන සලආයතන පච්ච පස්ස පස්ස පච්ච වේදනා වේදනා පච්ච තණ්හා තණ්හා පච්ච උපාදාන උපාදාන පච්ච භව භවපච්චය ජාති ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දුම්නස උපායාස සම්භවಂತಿ ඒවම තස්ස කේවලස දුක්ඛ කන්ද සමුදය හොති එතකොට එක තැනකින් පටන් ගත්තාම අවසන් වෙන්නේ ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දුම්නස උපායාස සම්භවಂತಿ මේවා උපද්දලා මේවා හදලා තමයි නතර වෙන්නේ කොතනකින්ද යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්භණේතං හෝති විඤ්ඤාසටිතිය අපි ඒ ටික පොඩ්ඩක් කතා කරමු ඊට පස්සේ දේවනුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආපහු නෝ චේතේති නෝ පකප්පේති අතච අනුසේති ආරම්භණේතං හෝති විඤ්ඤාසටිතිය යම් කල්පනා නොකරයිද නොසිතාද කල්පනා නොකරේද ඒ අනුශේ වශයෙන් භවයේද ඒ අරමුණේ විඥානය පිහිටනවා අරමුණේ විඥානය පිහිටියොත් ඒ විඥානය වැඩෙනවා වැඩුණොත් නැවත නාම රූපයට දැස ගැනීමක් වෙනවා ආයතන හැදෙනවා මේ සියලු දුක ඇති වෙනවා කියලා. එතකොට අපි මේ පෙන්න පිටියේ අර්ථය ටිකක් පොඩ්ඩක් බලමු. යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති කියලා වෙනක් එක. අප කියමු එතකොට එහෙම කළොත් ආරම්භන විඥානය පිටනවා. ආරම්භන හයක් තියෙනවා. රූපාරම්මන, සද්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටභාරම්මන, ධම්මාරම්මන කියලා. එතකොට අපි කියමු දැන් ඇහෙන් අපි රූපයක් බලනකොට මොන දැන් රූපාරම්මණයක් තියෙනවා. ඇත්ත ඉදිරියට රූපයක් හම්බ වෙනවා. එතකොට මේ හම්බ වෙන රූපෙට චේතේති කියන්නේ අපි මොනවද හිතනවා? පකප්පේති කියලා කියන්නේ හිතපු දෙයට අනුව නැවත නැවත කල්පනා කරනවා. ඒකට කියනවා පකප්පේති කියලා. එහෙම නැතිනම් කවදාවත් හම්බ නොවුණු දැක්කේ නැති වස්තුවක් ඉස්සරහට එනවා. ඇස් ඉදිරියට එනවා. ඒ වෙලාවට පකප්පේති නැහැ චේතේති තියෙන්නේ. ඉස්සෙල්ලාම ඒ වස්තු මේක මොකද්ද කියලා හිතනවා. එතකොට එහෙම හිතලා හිතපු දෙයට අනුව කල්පනා කරනවා. එතකොට පකප්පේති. තව අරමුණු තියෙනවා. ඇස් ඉදිරියට දෙනකොටම හිතන්න ඕනේ තත්කාලකට කල්පනා කරනවා මේ අහවලා කියලා. එතකොට පකප්පේති. ඇස් ඉදිරි පිටට රූපාරම්මණයක් එනකොට ඒ පේන රූපය ආරම්භය යම් කිසි කෙනෙක් සිතුවොත් එහෙම නැත්නම් කල්පනා කළොත් අනුශේ වශයෙන් පැවතුණා අරමුණේ විඥානයේ පිටනවා අරමුණේ විඥානයේ පිටනවා එතකොට චේතේති පකප්පේති අනුසේති ආරමුණේ විඥානය පිළිගන්නවා. තව පැත්තකින් ඔකට අපි අපි පෙන්නනවා දැන් අපි හිතනවා අපිට හිතෙනවා කියලා දෙකක් තියෙනවානේ. දැන් ඕගොල්ලෝ හිතලාම මොන හරි දෙයක් හිතන්න පුළුවන් නේද? ඒ හිත මේ හිතන එකට චේතේ කියනවා. හිතෙනේවා තියෙනවා නේද? සමහර වචන සමහර අදහස් තියෙන්න පුළුවන් තමන් කැමතිත් නෑ නමුත් හිතෙනවා නේ ඒ බඳු අදහස් සිතුවිලි පහළ වෙන කම කැමති නැහැ නමුත් හිතෙනවා ඒ හිතෙන පැත්තට පකප්පේති කියනවා හිතන කරන පැත්තට චේතේති කියනවා કોઈ ප්‍රභේද දෙකම මම කියපු ආකාරයටම බලනකොට ඒ දෙආකාරම අර්ථය වෙනවා හිතපු වර්තමානයේ හිතලා හිතපු දෙයට නැවත නැවත කල්පනා කරන එක චේතේති පකප්පේති වෙනවා එතකොට නොදන්නාම දේ ගැන අලුතෙන් හිතන එක චේතේති වෙනවා යම් අරමුණක් පහළ වෙනකොට කල්පනා කරන්න ඕනේ විස්තර ටික ඉදිරිපත් වෙලා හිතේ හිතේ ඒකට විස්තර ගොනු වෙන එකට කියනවා පකප්පෙති කියලා. ඒ දෙකම අපේ ජීවිතෙන් හඳුනා ගන්න පුළුවන්. හිතනවා සහ හිතෙනවා කියලා ධර්මතා දෙක. චේතේතු පකප්පෙති කියන්නේ. දැන් අපිට හිතලා තරහ ගන්න තුව තරහ ගන්න පුළුවන්. එහෙම බෑ. ඒකට තියෙන කාරණා ගොඩනකොට ඉබේම තරහ යනවා. නේද? ඒ වගේ එතකොට ඇහැට පෙනෙන අරමුණේ ඇස් ඉදිරියට රූපාරම්මණයක් වෙනවා. මේ රූපාරම්මණය අරඹය අපි මොන විදිහකට හරි හිතුවොත් ඒත් ඔන්න අරමුණේ විඥානේ පිටියනවා. එහෙම නැත්නම් කල්පනා කළොත් ඒ දෙයන්දය ඒ තරම්නේ විඥානයේ පිටිය වෙනවා. එහෙම නැත්නම් අනුසය වශයෙන් ප්‍රවතුනොත් ඒ විඥානයේ පිටිය වෙනවා. දෙවන කාරණාව නෝ නොචේ විකවේ චේතේති නොචේ පසක්කේති අංචානුසේති ආරමණ මෙතන මොති විඥානස තිතිය. ඇත් ඉදිරිපිට දෙන රූපයට කල්පනා කරන්නේත් නැහැ. කිසිවක් හිතන්නේත් නැහැ. අපි කියන ප්‍රතිචාරයක් නොදක්වන උපේක්ෂාව ඉන්නවා කියලා. කිසිම දෙයක් හිතන්නේත් නැහැ, කල්පනා කරන්නේත් නැහැ, තේන දේ ආරම්භය ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. යම් චාන්සෙති නම් අංශය වෙනවා නම් ඒ කර්මයේ විඥානේ පිටනවා. එතකොට පේන අරමුණට හිතුවත් කල්පනා කළත් අනුසය වශයෙන් පවතිනවා නම් විඥානය පිළිතනවා. ඇස් ඉදිරිපිටට අහු අරමුණේ හිතුවෙත් නැහැ කල්පනා කරන්නෙත් නැහැ කිසිම දෙයක් අපිට තේරෙන මට්ටමේ ප්‍රතිචාරයක් අපි දක්වන්නේ නැහැ නමුත් යංච අනුසේති අනුසය වශයෙන් පවතින අවිද්‍යාව අනුසය දුර වෙලා නැත්නම් ඒ විඥානේ පිටනවා මම ඒ ටික විස්තර කරන්නම්. එතකොට විඥානයේ පිහිටියෝ නාම රූපයට දැස ගැනීම වෙනවා. නාම රූප දැසගත් ආයතන හැදෙනවා. ආයතන හැදුනොත් ස්පර්ශ වෙනවා, වේදනාව ඇති වෙනවා. කියලා මෙන්න මේ සිද්ධිය දකින්න ජරා මරණ ඇති වෙනවා. එතකොට ওই අරමුණේ විඥානයේ පිහිටියෝ නාම රූපයට දැස ගන්නවා ආයතන හැදෙනවා කියන එක දෙආකාරයකින් දැනගන්න වෙනවා. දෙආකාරකින් කිව්වේ මේ ජීවිතයේ මේ අරමුණ්‍ය විඥානයේ පිහිටියෝ ඒ නාම ධර්ම අරමුණු කළ විඥානයේ මේ කයෙම හැතරමින් මේ කයම සවිඥානික කරලා මේ කයම ආයතන හැදලා ආයතන ස්පර්ශ වෙලා වේදනාව ඇති වෙනවා කියලා එක්ෂණිකෝ ජාති නිසා ජරා මරණිකුත් වෙනවා. විඥානයේ පිහිටිය ප්‍රතිසන්දි වශයෙන්ද නාම රූපය දැසගෙන ආයතන හැදිලා ජරා මරණ දුක සංසාරික වශයෙන් ඇති වෙනවා කියලා මේ අර්ථ දෙකම තියෙන දෙකෙන් එක අර්ථයක් නෙපදිලා තියෙනවා මොකක්ද ජරා මරණ කියන ධර්මතාවයෙන් නිදිලා නැහැ ජරා මරණ කියන ධර්මතාවය ස්පර්ශ කරන්න වෙනවා කියන සිද්ධිය තියෙනවා එතකොට අරමුණේ විඥානයේ පිහිටියොත් ජරා මරණ හිස් නෑ කියන කාරණාව දැනගන්නට ඕනේ. එතකොට දැන් අරමුණ වලදී මෙතනදී අපි දැන් උපමාවට ගත්තා රූපාරාම. ඇහැට ඇස දිවිතට රූපයක් එනවා එන රූපෙට අපි හිතනවා කල්පනා කරනවා නමුත් අනුසේ වශයෙන් පවතිනවා ඒ විඥානය පිටනවා නොසිතනවා කල්පනා නොකරනවා ඒ කියන්නේ කිසිම ප්‍රතිචාරයක් නොදක්ව ඉන්න අපි උපේක්ෂාව ඉන්නවා කියලා කියන්නේ එතකොට ඉන්නවා නමුත් අනුසය වශයෙන් පවතින විඥානේ පිට. දැන් අපි කොහොමද අනුසය වශයෙන් පවතිනවා කියන එක දැනගන්නේ? දැන් කල්පනා හිතන්නේ නැහැ, කල්පනා කරන්නේ නැහැ. නොසිතනවා කල්පනා නොකරනවා නම් මේ අරමුණේ අනුසය වශයෙන් පවතිනවා කියලා කියන්නේ කොහොමද? අපි ඒක දැනගන්නේ කොහොමද? එතකොට අපිට එතනදී මෙන්න මෙහෙම ධර්ම පදයක් දැනගන්න ඕනේ. අනුසය කියන කෙලෙසය පෙන්වන්න පුළුවන් විතරේකින්. නමුත් එයා ඒ අනුසයට අපිට කිසිම යමක් කරන් අනුසය ඇති කරන්න හෝ අනුසය නැති කරන්න හෝ ඒකට වැඩ පිළිවෙලක් අපිට කිසි දෙයක් කරන්න බෑ. ඒ අනුසය ඇති කරන්න හෝ ඒක නැති කරන්න හෝ ඒ සඳහා යම් කිසි ප්‍රතික්‍රියාවක් දක්වනම දක්වන්න වෙන්නේ ඒට විරුද්ධ පාක්ෂිකය හොයාගෙන. යම් ලෝකයේ යම ගැන විස්තර කරන්න පුළුවන් දෙයාකාරයකින් අපි කියමු තමන් බලවත් නම් මම මෙන්න මේ වගේ කෙනෙක් මට මෙහෙම මෙහෙවල් දේවල් කරන්න පුළුවන් මම අහවලට මෙහෙමත් කළා කියලා ඕනනම් තමන් ගැන ලොකු විස්තරයක් කරන්න පුළුවන්. තමන්ව හඳුන්වන්න තමන් ගැන විස්තරයක් කරන්න පුළුවන්. තව ක්‍රමයක් තියෙනවා පරමාදී හොඳට විස්තර කරනවා. අහවල් පුද්ගලෙක් ඉන්නවා යා මේ වගේ බල සම්පන්න කෙනෙක් මේ වගේ හැකියාවන් තියෙන කෙනෙක් මේ මෙච්චර රටවල් වල ගිහිල්ලා මෙහෙම මෙහෙම කරපු කෙනෙක් කියලා මම යාවත් කරද්දුවා කියලා කිව්වම අහවල් කෙනා ගැන විස්තර කළා කළා කළා එයාම කරදුව ගිහුම තමන් ගැන වර්ණනාව තියෙන ඒ දෙයම කෙලින්ම ඍජු වචනේ නැතුණා නේද ඒ වගේ අනුසය කියන්නේ මොකද්ද කියලා කියන්නේ දිහාම එයා ගැන කියන්න පුළුවන් විචිකිච්ඡාංශය, දිඨාංශය, කාමරාගංශය, පටිඝාංශය, භවරාගංශය, මානංශය, අනිත්‍යංශය කියලා අංශ ධර්ම හතක් තියෙනවා කියලා එයා ගැන විස්තර කරන්න පුළුවන්. ඊට පස්සේ එයාව පෙන්වන්න ප්‍රතිවාදිය පෙන්වලා. මෙන්න මෙයා හිතියොත් මෙයා නෑ මෙයා මෙන්න මෙයා නැත්තම් මෙයා ඉන්නවා කියලා පෙන්වන්න පුළුවන්. එතකොට හොඳට කාරණාවක් දකින්න මේ අනුශය කියන එකට වැට තමයි හැම වෙලේම ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ලෝකෝත්තර සම්මා දිට්ඨියකින් විතරමයි අනුශය කියන ධර්මතාවය නැති වෙන්නේ. මම කියේ එකයි අනුශය කියන ධර්මතාවය අපිට දැනගන්න පුළුවන් සත්‍ය අනුශයක් තියෙනවා කියලා. ඒ අනුශය නැති කරන්න අනුශය ඇති කරන්න අනුශය ධර්මයට ප්‍රතික්‍රියාවක් දක්වන්න කිසිම දෙයක් අපිට බෑ. ඒකට මම ඕකෙන් අපිට හඳුනා ගන්න පුළුවන් අඳුර කියලා යමක්. ඔය අඳුර ඇති කරන්න හෝ ඔය අඳුර නැති කරන්න හෝ අඳුරට ප්‍රතික්‍රියාවක් දක්වන්න අපිට මොන විදිහට හැකියාවක් නැහැ. අපිට පුළුවන් ද අඳුර ගෝණියකට හරි කරත්තකට හරි පටෝල ඇදලා ඇදලා මෙතන මේ කොටසේ තියෙන අඳුර අයින් කරලා වෙන තැනකට දාන්න පුළුවන්. එහෙනම් වෙන තැනක තියෙන අඳුර ගෙනල්ලා ගෙනල්ලා ගොඩ ගහලා තව තැනක් වැඩිපුර අඳුර කරන්න පුළුවන්ද? අඳුරට අඳුරයි කියලා කී හැකි හඳුනගත්ත එකකට මොකද්ද කරන්න පුළුවන් අපට? ඈ? තවන්න. අඳුරට ඍජුවේ මොකක්වත් කරන්න පුළුවන්ද? බෑ. ඒ වගේ අනුශේත ඍජුව මුකුත් කරන්න බෑ. එයාට කරනවා නම් අපිට අනිත් පැත්තට තමයි ගන්න පුළුවන්. ආලෝකයක් දැල්වල අඳුර නැති කරන්න පුළුවන් ආලෝකය නැති කරලා අඳුර ඇති කරන්න පුළුවන් මිසක අඳුර ගැන අඳුරයි කියලා කිව්වට එයාට මොකද කරන්න බෑ ඒ වගේ අනුසය කියන එකට වැට තමයි මොකද්ද ලෝකෝත්තර සම්බන්ධය අනිත් කුසල සිත් වලින් කුසල් වලින් අවශේෂ කෙලෙස් නැති කරන්න පුළුවන් නමුත් අනුසය කියන කෙලෙස්යේ විතරමමයි ලෝකෝත්තර මාර්ගයකින් නැති වෙන්නේ. ලෝකෝත්තර මාර්ගයෙන් හැරෙන්න අනුසය කියන එකක් නැති වෙන්නේ නැහැ. ඒකෙදි විචිකිච්ඡාංශයේ දිත්තාංශය කියන අංශය ධර්මයේ සෝවා මාර්ගෙන ඖදාරික කාමරාගාංශයේ පටිඝාංශයේ සකදාගාමී මාර්ගයන අවශේෂ කාමරාගාංශයේ පටිඝාංශයේ දෙක අනාගාමී මාර්ගෙන මානාංශය, භවරාගාංශය, අවිජ්ජාංශය අරිහත් මාර්ගෙනුත් ඇති වෙන්නේ. එතකොට ලෝකෝත්තර මාර්ගඥානය ඇති කරලා අනුසය නැති කරන්න පුළුවන්. ලෝකෝත්තර මාර්ගඥානය නැති හැම මට්ටමකම අනුසය කියන ධර්මය අනුසය වෙනවා කියලා දකින්න. අනුශය කියන ධර්මතාවය දකින්න තියෙන වැට තමයි කෙලවර තමයි මොකද්ද? ලෝකෝත්තර සම්මා දිට්ඨිය නැතිනම් යතහ භූත ඥානෙ නැතිනම් ඒ හැමතැනකම අනුශය කියන ධර්මය අනුශය වෙනවා කියන එක දකින්න ඕනේ. ඇස් ඉදිරි පිටට රූපයක් එනකොට ඒ රූපයේ අනුව හිතලා කල් හිතනවා කල්පනා කරනවා ඒත් ඒකේ යථාභූත ස්වභාවය නොදකිනවා නම් ඒත් අනුශේ ධර්මය අනුශේ වෙනවා. අරමුණේ විඥානේ පිටනවා. නොසිතනින්නවා කල්පනා නොකරනවා. ඒත් තේන රූපාරමණය කියන ධර්මතාවයේ යථාභූතය දන්නා දක්නා වූ මාර්ග ඥානයක් පහළ වෙලා නැතිනම් ඒත් අනුශේ ධර්මය අනුශේ වෙනවා. ඒ කියන්නේ පේන දෙයට හිතුවත් අහු වෙනවා නොහිතුවත් අහු වෙනවා ඇත්ත ඇති හැටි නොදන්න කෙනාට. හිතලා එහෙම නැත්නම් නොහිතලා බේරෙන්න බෑ. ගිනි ගොඩ ඇතුළේ නම් උත්සාහවත් වුණා උත්සාහවත් නොවුණත් පිච්චෙනවනේ නේද? නොපිච්චෙන්න කියලා උත්සාහවත් වෙන කෙනා නොපිච්චෙන්න කියලා උත්සාහය නැති කෙනා පිච්චෙනවා. එතකොට ඔන්න ඇත් ඉදිරි පිටට රූප ආරම්මණයක් එනකොට රූප ආරම්මණය හිතනවා කල්පනා කරනවා අනුසේ වශයෙන් පවතිනවා. ඒ කියන්නේ ඒ රූපාරම්මනේ යතහ ස්වභාවය දන්නේ දකින්නේ. ඒ නොදන්නවා නොදකින්නවා කියන එකම දකින්ද ඒ රූපාරම්මනේ යතහ භූත ස්වභාවය ඇත්ත ඇතිහිටියේ පවතින ස්වභාවය නොදන්නවා නොදකින්නවා කියන එකම දකින්න අනුසය කියනවා. ඒත් අරමුණේ විඥානය පිළිටන. ඊට පස්සේ හිතන්නෙත් නැහැ කල්පනා කරන්නෙත් නැහැ නමුත් ඒ ඇත්ත ඇති ඇත්ත ඇතිය දන්නවා දක්නවා කියන නුවණකුත් නැහැ. ඒ තරමනේ විඥානේ පිටතනවා. එතකොට අරමුණේ විඥානය පිටියුත් නාම රූපයට බැස ගන්නවා. අරමුණේ විඥානයේ පිහිටිය කියලා කියන්නේ මොකද්ද? කොහොමද ඒක අපි හඳුනගන්නේ? අපි දකින රූපාරාමණේ විඥානයේ පිහිටිය කියලා කියන්නේ කොහොමද? දැක්කම දැක්කහම පැත්තකට ගියහම දැකපු දේ ඇති බවට අපේට හිතට හොඳට හැදලා දැනේ. අරමුණේ විඥානයේ පිහිටියහම හඳුනගන්න තියෙන ලක්ෂණය තමයි මොනවාම හරි දෙයක් ඇහෙන් දැක්කොත් දැක්ක රූපාරාමණේ හිතුව කල්පනා කළොත් විස්තර ටිකත් එක්කම ඒ දැකපු අහපු අහවල්දී තියෙනවායි කියලායි විස්තරය කල්පනා කෙරෙන්නක් නැතුව විඥානය පිළිතිය දැකපු දර්ශනය විතරක් අහවල්තන තියෙනවා කියලා මතක් කරගන්න පුළුවන්. දැන් තිරසංගත සතෙකුට අපිට වගේ ප්‍රඥාක්ති නැන්නේ. අහවල බඩ මුට්ටු ගෙවල් දරවල් කියලා. නමුත් එයාට දැකපු දේ සිහි කළා එතනට යන්න බැරි. ඈ කොහාට හරි ගියොත් තමන් හිටපු තැනට ආපහු වෙන්න බැරිද? පුළුවන්. ඒ පුළුවන් වෙන මොකක් නිසාද විස්තරයක් කල්පනාවක් නැත ආරම්මනේ ඇත්ත නොදන්නාකොට විඥානය පිහිටනවා අනුචේවන විඥානය පිහිටන නිසා එතකොට අරමුණේ විඥානය පිහිටියාම මොකද්ද වෙන්නේ නාම රූපයට රැස ගැනීම වෙනවා. ඒ නාම ධර්මයේ රූපයේ තිකල නැවතු හොයාගෙන යන්න පුළුවන්කම ඇති වෙනවා හොයාගෙන යන්න ගියොත් ආයත ආයතන ටික හැදෙනවා ආයත ස්පර්ශ වෙලා ආයත ජරාමරණ දුක විඳින්න පුළුවන්කම තියෙනවා එතකොට අරමුණේ විඥානයේ පිහිටියා කියන එක හඳුනගන්න තියෙන ලක්ෂණය තමයි මොකද ඒක අපිට සිහි කළාම බාහිර ඇති බවට හිතට හොඳට දැනෙනවා දැක්කපු දේ දැකීමෙන් පස්සේ ඉවර නැතුව දකින්න කලමත් ඒක ඉතුරු වෙලා තියෙනවා. දකින්න වෙලාවෙදී තියෙන දෙයක්ම හම්බ වෙනවා. දැක්කයන් පස්සේ හම්බ දෙය ඉතුරු වෙනවා. ඒ මොකක් නිසාද? ආරම්මනේ අනුසය වශයෙන් පැවතීමේ ලක්ෂණය. ලක්ෂණය. එතකොට ආරම්මනේ විඥානයේ පිළිගියාම ඇති වෙන ගතිය මොකක්ද? ඒ කිව්වේ ඇස් ඉදිරි පිටට හම්බ වෙන්නේ රූපාරමණය කියනකොට වර්ණ සටහන් මාත්‍රයක් චිත්‍රයක් චිත්‍රය ආරම්භය අපි මනෝ විඥාණයෙන් තමයි සිතින් තමයි ඒ පෙනෙන දේ අර ගහක් කියලා, මිනිස්සෙක් කියලා, රත්තරන් කියලා, රිදී කියලා හිතන්නේ. ආරම්මණය විඥානයේ පිහිටියම වෙන්නේ මොකද්ද? තමන් කරපු හිතපු විස්තර ටික අර රූපාරම්මණයට බැඳෙනවා. ඊට පස්සේ අපිට ඉතුරු වෙන්නේ ආරම්භ විඥානේ පිහිටියාම වෙන්නේ මොකද්ද? දැකපු රත්තරන් ටිකක් ඉතුරුයි වගේ දැනකින් තමයි යමක් නිර්මාණය වෙලා තියෙන්නේ. ඇස් ඉදිරි පිටට එන්නේ රූප මාත්‍රයක් වර්ණ සටහන් මාත්‍රයක්. ඒකට ගහක් කියලා අපි හිතනවා මනෝ විඥානේ. මේ හිතනදී මේ ආරම්මණය පිහිටියාම අර පෙනෙන වස්තුව ගහක් වෙනවා. තේරුණා? එතකොට අපිට මතකෙට ඉතුරු වෙන්නේ අහවල් තන ගහක් තිබුණා අහවල් තන ගහක් දැක්කා කියන දැනකින් ඉතුරු වෙයි. ඔන්න අරමුණ ආරම්භය සිතුව කල්පනා කළොත් අනුසය වශයෙන් දවතුනොත් ඒ විඥානය පිටනවා නොසිතුවොත් කල්පනා නොකළොත් ඒ අනුශය වශයෙන් පවතින නම් අරමුණේ විඥානය පිටවෙනවා. එතකොට අරමුණ කියලා කියන්නේ දැන් ගත්තේ රූප අරමුණේ විඥානය පිටවෙනවා කියලා කිව්වේ ඒ අරමුණේ අපි හිතනදී ඒ රූප අරමුණේ බැඳිලා පවතිනවා. ඔක අපිට තේරෙනවා අපිට අපද તો සත්‍යයක් ඇහෙනවා. ඔන්න දැන් කනට ඇහෙන්නේ සද්ධාරාමණය. දැන් කන ඉදිරිපත් වෙලා තියෙනවා සද්ධාරාමණය. දැන් මේ සද්ධාරාමණයේ ආරම්භය චේතේති පකප්පේති. හිතනවා දැන් කවදාවත් අහලා නැති શબ્දයක්. මොකද්ද මේ શબ્දේ කියලා දැන් શબ્දෙට හිතනවා. හරිද? තව සද්දයක් තියෙන අහපුවම මේ ඔන්න පූසෙක් කියනවා කාර් එකක සද්දය බස් එකක් යනවා වගේ පකප්පේ නැත්තම් මොකක්ද අර චේතේති පකප්පේ ඇහෙන සද්දෙට මොකක්ද ඒ සද්දේ උලමගේ සද්දයක් වෙන්න ඇති ඈ චිත්ත දෙයට අනුව ඒක නම් පකප්පේ එතකොට ඔන්න ආරම්භණය තමයි සද්දාරම්භ සද්ධාරමණය කියනකොට ඔයගොල්ලෝ හොඳට දකින්න දැන් කන ඉදිරියට එන ශබ්දය අරඹය විස්තර මුකුත් නැහැ. අර මං කිව්වේ නොදන්න භාෂාවක වචනයක් අපිට හැමෝම තව මුකුත් දන්නේ නැහැ. ඔන්න ඔය වගේ ශබ්ද මාත්‍රයක් තමයි කන ඉදිරියට ආය සද්ධාරමණය. දැන් ඒකට අපි චෛත්‍ය තිපකක් වේති හිතනවා, කල්පනා කරනවා. එතකොට අහවල් කෙනාගේ සද්දේ අහවල් වාහනේ සද්දේ අහවල් කතාගේ සද්දේ කියලා අර සද්දා රමණයට හිතනවා. නැත්තම් හිතුවේ නෑ කල්පනා කළෙත් නෑ. සද්දයක් ඇහෙනවා සද්දේ කියන එකේ යථාභූත ස්වභාවය නොදකිනවා. නොදකිනකොට අරමුණේ විඥානය පිහිටනවා. අරමුණේ විඥානය පිහිටුවාම ඕගොල්ලන්ට ඒ සද්ද කාරකක සද්දයක් බස් එකක සද්දයක් වාහනයක සද්දයක් ගෙරවෙග්ගේ සද්දයක් කපුටෙක් කෑ ගහන සද්දයක් වෙලත් හම්බ වෙයි එතකොට දකින්න ආරම්මණය විඥානේ පිහිටලා ආරම්මණය හම්බුනේ සද්ද මාත්‍රය විඤ්ඤා මනෝ විඥාණයෙන් තමයි කපුටෝ ගෙවල් රත් යාන වාහන ටික එකතු කළේ ගත්තේ මේ මනසෙන් උපන්න රට ටික වාහන ටික ගෙවල් දොරවල් කපුටෝ මේ ටික විඥානයේ අරමුණේ පිහිටියාම ඒ අදහස් ටික මේ අරමුණට බැඳහම ඕගලන්ට නිර්මාණය වෙනවා මොකද්ද කපුටෙක්ගේ සද්දයක් වාහනයක සද්දයක් හැදේ. ඔන්න අරමුණක විඥානයේ පිහිටියාම කියන එක තමයි මේ සද්දෙට විස්තර ටිකක් එකතු වෙනවා. මොකද හැම වෙලාවෙම ආරම්මණයට විඥානයේ ඒ කියන්නේ අරමුණක් ඉදිරි කන ඉදිරි පිටට එනකොට සද්දාරම්මණය ඒකට මනෝමයෙන් අපි හිතන මට්ටමේ ප්‍රතික්‍රියාවක් ප්‍රතිචාරයක් නොදක්වුවට මනෝ විඥානයේ ඊට නැඹුරු වෙලාමයි පවතින්නේ. එතකොට මේ මානසික උපදින gati ටික අර පෙනෙන රූපෙට බැඳහම ඔන්න අපිට ඇහෙන සද්දෙට බැඳහම, පෙනෙන රූපෙට බැඳහම ඒ සිතේ තියෙන විස්තර ටිකයි මේ ආනන්‍ය දෙක එකට එකතු කරලා තමයි අපිට කර්ම විඥානේ සැකසෙන්නේ. විඥානේ පිහිටියගෙන එතකොට. එතකොට ආරම්භයේ විඥානේ පිහිටියාම ඒකේ ලක්ෂණය තමයි ওই විදිහට බැඳහම දැක්කපු දේවල් ආපහු හොයාගෙන යන්න පුළුවන්. අහපු දේවල් ආයෙ හොයාගෙන යන්න පුළුවන් වෙන මට්ටමට හිතෙනවා. එතකොට ඇති විස්තර ටිකක් එකතු වෙනවා. එතකොට ඇස් ඉදිරිපිටට එන්නේ වර්ණ සටහනක් ඒකට ආරම්භණය පිහිටියාම රන් රෙදි මුතුමැණික් ගෙවල් දොරවල් හරකබාන ඉඩකඩ මිලමුදල් කියන ටික නිර්මාණය වෙලා එහෙම නිර්මාණය වෙයි එහෙම නිර්මාණය වුණාම තියෙන ලක්ෂණය තමයි දැක්කපු දේවල් තියෙනවා කියන මට්ටමක තමන්ගේ මනස පැනලා තියෙන්නේ. සද්ධාරම්මණයක් මම ඉදිරි පිටට එන්නේ ඒ සද්ධාගමනේ අරබ්‍ය හිතයිද කල්පනා කරයිද අංශය වශයෙන් පවතීද නොසිතත් කල්පනා නොකලත් ඒ සද්දය කියන දර ආරම්භනේ යථාභූත ස්වභාවය නොදන්නවා නොදකින්නවා කියනකොට මොකද වෙන්නේ ඒ සද්දෙට කාරණා එකතු වෙනවා රත් සද්දයක් කියයි කපුටෙක්ගේ සද්දයක් ගිරවෙක්ගේ සද්දයක් කියලා ඒ වගේ සද්දෙට සත්තු ද්‍රව්‍ය කාරණා එකතු වෙයි එකතු වුණාම තියෙන ලක්ෂණය තමයි තිබුණු වස්තුවක සද්දක යහුවේ එතකොට තියෙන වස්තුවක සද්දේ යහන්නේ සද්ද යහපු වස්තුව තියෙන කියන තැනකින් හම්බ වෙයි ඊට පස්සේ ගන්ධාරම්මණය නාසයට ගන්ධයක් හම්බ වෙනකොට හිතනවා කල්පනා කරනවා මේ ගන්ධය මොකක්ද කියලා හිතලා කල්පනා කරලා ඇත්ත නොදකිනකොට ඒ අනුසය පිටනවා. නොතිතුවත් කල්පනා නොකලත් අනුසය වශයෙන් පිටනවා. විඥානයේ ගන්ධහරම්මනේ විඥානයේ පිහිටියාම තියෙන ලක්ෂණය තමයි ඔයගලන්ට මල් සෝඳ දැනගන්න පුළුවන් අසුචි දුගඳ දැනගන්න පුළුවන් මේ වගේ ගන්ධයට හඳුන් කూరు මල් ඔය වගේ කාරණා එකතු වෙච්ච මල් සෝඳ නෙළුම් මල් සෝඳ වගේ මල් ද්‍රව්‍ය කාරණා එකතු වෙයි මොකද වෙන්නේ මේ අරමුණේ විඥානයේ පිහිටිය. අනුසය වශයෙන් පැවතුනවා. ඊට පස්සේ ජීවාරම්මනේ විඥානයේ පිහිටියොත් මොකද වෙන්නේ? දිවට රසයක් හම්බ වෙනවා. රසයට ඒකේ ලුණු රස, තිත්ත රස, ඇඹුල් රස කියන රසය නම් කලට කමන්නේ නැහැ. නමුත් විඥානයේ පිහිටියොත් ගොරක වගේ කියලා කළු පාට අඳු ටිකක් එකතු වෙයි. හරිද? සීනි වගේ කියලා සුදු පාට කැට ටිකක් එකතු වෙයි. එතකොට අඹ ගෙඩි අඹ රහ වගේ කියලා පැණි රහට හෝ ඇඹුල් රහට හෝ ගෙඩි ටිකක් එකතු වෙයි. ඔය රසයට රූප ටිකක් එකතු වෙයි ඔය විඥානය පිළිතිහම වෙන්නේ ඔන්න ඕක. ඊට පස්සේ පොට්ටබ්බාරමනේ කයට ගැටෙන්නේ විඥානය පිහිටියාම අතක් ඇඟේ හැප්පුණා, කුටු ඇඟේ හැප්පුණා, කුටුව කකුල හැප්පුණා, ගහක් වැටුණා, කටුවක් ඇවුණා කියලා ඇනිච්ච දෙයක විස්තර හම්බ වෙයි. ඊට පස්සේ ධම්මාරම්මණයක් හිතට පහළ වෙන්නේ ඒකට විඥානය පිටියාම දරුවා මතක් වුණා, අම්මා මතක් වුණා, ගෙදර මතක් වුණා, සහෝදරයා මතක් වුණා කියලා ඒ ඒ ධම්මා ආයතනය ඇතුලේ ද්‍රව්‍ය ද්‍රව්‍ය කාරණා සත්‍ය පුද්ගලයක් හම්බ වෙයි. එතකොට මෙතනදී මේ ආරම්මණය විඥානයේ පිහිටියාම අපිට හම්බ වෙනවා අලුතින් ලෝකයක්. ඒ කියේ හොඳට බලන්න යථාර්ථ වශයෙන් ඇස් ඉදිරි පිටට ආවේ වර්ණ රූපයක් වර්ණ සටහනක් අරමුණේ විඥානයේ පිහිටියාම ඒකට හිතුව හෝ කල්පනා කළා හෝ නැත්තම් නොහිතුව කල්පනා නොකළත් ඒ පේන රූප ආරමුණේ ඇත්ත නොදකින්නවා කම කියන කම හින්දා හෝ ඒ පේන රූපායතනයට රන් රිදී මුත්තු මැණික් කියලා විස්තර ටිකක් වෙන රූපෙට එකතු වුණාම දැන් අපිට හම්බ වෙන රූපය රත්තරන් දකින්න පුළුවන්, රිදී දකින්න පුළුවන්, ගස්කොලන් දකින්න පුළුවන්, දුව පුතා දකින්න පුළුවන් වගේ දැනකින් අපිට සතුටු වෙන්න පුළුවන්, දුක් වෙන්න පුළුවන් විදිහේ රූපය අපි හදාගෙනයි පරිහරණය කරන්නේ. මම කිව්වේ අපි උපදින්න ඉස්සෙල්ලා මේ අපි පරිහරණය කරන විදිය ලෝකයක් තිබුණේ නැහැ. ඉපදුන අපි මරණ පස්සෙත් තියනවා නෙමෙයි ජීවත් වෙන්නකොට අපි ලෝකේ හදාගෙන පරිහරණය කරන්න කියලා. අපිට යථාර්ථ වශයෙන් රත්තරන් හම්බුන්නේ රිදී හම්බුන්නේ ඇස් ඉදිරි පිටට එන්නේ වර්ණ සටහන් මාත්‍රයක් වර්ණ රූපය එකට මේ ආරම්මනේ විඥානයේ පිහිටියාමයි ඒක රන් රිදී වෙන්නේ හරි දැන් ඔන්න අපි එක කාරණාවක් ගත්තා බුදුරජාණන් වහන්සේ මේක පෙන්නවා ආරම්මණයකට හිතුවොත් කල්පනා කළොත් අනුසේ වශයෙන් ප්‍රවතුනොත් ඒ විඥානේ පිහිටනවා කියලා. නොසිතුවත් කල්පනා නොකලත් ඒ විඥානේ පිහිටනවා කියලා පෙන්වනවා. නේද? හරි. එතකොට දැන් රූප ආරම්මන, සද්ද ආරම්මන, ගන්ධ ආරම්මන, රස ආරම්මන, පොට්ටබ්බ ආරම්මන, ධම්ම ආරම්මන කියන ආරම්මන හයේ හිතුවත් නොහිතුවත් ඔය හය ඇතුලේ තේරුමක් නැහැ කියන එක පේන්න ඕනේ මොකක්ද? ලෝකෝත්තර සම්මා දිට්ඨිය මම මුලින් මතක් කළා අනුශය කියන ධර්මතාවයට තියෙන වැට තමයි මොකද්ද ලෝකෝත්තර සම්මා දිට්ඨිය. මේ ඉරෙන් මෙහා පැත්තට පැනනොත් අනුශය ධර්මය අනුශය වෙනවාමයි. මෙතන මෙහා පැත්තට આવොත් ලෝකෝත්තර දර්ශනය වෙනවාමයි. ඔච්චරමයි වැට. ලෝකෝත්තර මාර්ග ඥාන දර්ශනයක් මේ ආරම්මන හයේ නොපිහිටා අනුශේ ධර්මය නැති කරන්න අනුශේ මෙදෙන ක්‍රමයක් නැහැ. එතකොට ඒ ස්පර්ශ ආයතන හය ඇතුලේ ප්‍රතිචාර දැක්වුවත් නොදැක්වුවත් හොඳට ප්‍රතිචාර දැක්වුවත් නරකට ප්‍රතිචාර දැක්වුවත් නොදැක්වුවත් ජරා මරණයෙන් මිදෙලා නැහැ. ලෝකෝත්තරම ඉදිරි පිටට එන රූපාරම්මනේ යතහ භූත ඥානය ගතිත වෙච්ච සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය නැහැ. නමුත් තේන දේති චේතේති පකප්පිත හිතනවා. හැබැයි හොඳට හිතන්නේ. එතකොට ඒ පුඤ්ඤාභි සංඛාරයක් වෙනවා. ජරා මරණයෙන් තාම මිදිලා නැහැ. හිතනවා නරක විදිහට හිතන්නේ. අපුඤ්ඤාභි සංඛාරයක් වෙනවා. ජරා මරණයෙන් මිදිලා නැහැ. ඒ හිතපු හොඳ දෙයට හිතපු එකේ විපාකයක් හැටියට මිනිස්සෙක් දෙවියෙක් රක්මෙක් වෙන්න පුළුවන්. නරක විදිහට හිතපු එකේ හැටියට රක්ම ලෝක යන්න පුළුවන් නේද? අපාය යන්න පුළුවන්. හරිද? නරක විදිහට හිතපු විදිහට දුගතියකට යන්න පුළුවන්. හිතන්නෙත් නැහැ කල්පනා කරන්නෙත් නැහැ. නමුත් ওই මට්ටමට කෙනෙකුගේ අවිද්‍යාව ක්ෂීණ නම් ආනිජ්ජාපි සංකාර මට්ටමටම යන්න පුළුවන්. එතකොට නමුත් ඒ තුන් දෙනාම ජරා මරණයෙන් මිදෙලා නැහැ කියන එක තැනකට එනවා. එහෙනම් මේ ස්පර්ශ ආයතන 6 ඇතුලේ රූපාරම්මන, සද්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන, ධම්මාරම්මන කියන මේ ආරම්මන හයේ කුමන ආකාරයකට හෝ ප්‍රතිචාරයක් දක්වලා දේරෙන්න පුළුවන් කමක් නැහැ. හොඳටවත් නරකටවත් හිතලා කල්පනා කරලා නොසිත කල්පනා නොකර ඉඳලා හරියන්නේ නැහැ. උත්සාහවත් වුණත් හරියන්නේ නැහැ. උත්සාහවත් නොවුණත් හරියන්නේ නැහැ. එතකොට මොකද අනුශය ධර්මයේ අනුශය වෙනවා නම් ඊට පස්සේ අනුශය ධර්මයේ අනුශය නොවෙනවා නම් හිතුවත් ප්‍රශ්නයක් නෑ කල්පනා කළත් ප්‍රශ්නයක් නෑ නොසිතත් කල්පනා නොකළත් ප්‍රශ්නයක් නෑ අනුශය ධර්මයේ අනුශය නොවන විදිහට තිබුණොත් විඥානය පිහිටන්නේ නෑ ඒක තමයි මතක් කරගන්න හිම වෙන්නේ කොහොමද කියලා එතකොට දැන් උත්තරයක් අපිට හම්බ වුණා හිතුවත් කල්පනා කළත් නොසිතුවත් කල්පනා නොකලත් අනුශය වශයෙන් පවතිනවා නම් ආරම්භනේ විඥානේ පිටනවා කියලා මතක් කළානේ. එතකොට අනුශය වශයෙන් කියන එකට වැට මතක් කළාම ලෝකෝත්තර සමාධිය කියලා. ඊට පස්සේ දැන් එහෙනම් පෙනෙන රූපාරම්මනේ, සද්ධාරම්මන, ගන්ධාරම්මන කියලා මේ ආරම්මන හයේ අනුසය කියන ධර්මතාවයේ දුරු වෙන දුරු කරන්න පුළුවන් සම්මා දිට්ඨිය මොකද්ද කියලා දැන් හඳුනා ගන්න ඕනේ අපි. නේද? එතකොට ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද මොන වගේ මට්ටමකට ඒ රූපාරම්මණය ආරම්භය කොහොම හිත තිබ්බොත්ද කොහොම ධර්ම කාවොත්ද අපිට අනුශය ධර්මයේ අනුශය නොවෙන්නේ විඥානයේ අරමුණේ නොපිහිටන්නේ නාම රූපයට බැස ගැනීම නැති වෙන්නේ කියන කාරණාව ඕන වෙනවා නෑ අපි ඔකට පෞද්ගලික අදහස් පැත්තකින් දාලා ඔකට අපි ওই සූත්‍රයේ අර්ථය තේරුම් ගන්න අපි ඔතෙන්ට එකතු කරමු මජ්ක්‍ධිම නිකාය මහ සලායතනික සූත්‍රය ඒ සලායතනික සූත්‍රයේදී බුදුජානක දේශනා කරනවා චක්කුම් වික්‍රේ ඥානම් පස්සං යතහ භූතං රූපා වික්‍රේ ඥානම් පස්සං යතහ භූතං යම් කිසි කෙනෙක් ඇහි යතහ භූත ස්වභාවය දන්නවා නම් දකිනවා නම් රූපේ යතහ භූත ස්වභාවය දන්නවා නම් දකිනවා නම් කියලා මේ පෙනෙන රූපායතන යතහ භූත ස්වභාවය දන්නා වූ දක්නා වූ බවක් තියෙනම් පෙන්වනවා මොකද්ද ඒ යතහ බුද්ධ දර්ශනයක් තියෙන සා සම්මාදිට්ඨිය ඒ යතහා භූත ඇත්ත ඇති හැටි රූපායතනේ ඇත්ත ඇති හැටි දකින බවක් වෙනනම් ඒකට පෙන්නනවා සම්මා දිට්ඨිය කියලා. ඒ යතහා භූත ස්වභාවයේ දැකීම සඳහා යම් සංකප්පයක් තියෙන හේ සම්මා සංකප්ප. ඒ යතහා භූතයේ සඳහා යතහා භූත දැක්ම සඳහා යම් උත්සාහයක් තියෙන හේ සම්මා වායාම. ඒ රූපාරම්මනේ යතහා භූත ස්වභාවයේ දැන ගැනීම සඳහා යම් සිහියක් යොදන සම්මා සතිය. ඒ රූපාරම්මනේ යතහ භූත ස්වභාවය දැන ගැනීමට යම් සමාධියක් උදව් කරගෙන මේ සම්මා සමාධිය. වාචා කම්මන්ත ආජීව කියන ධර්මතා ටිකේ පිළිහිටලා සිටිනවා. ඔන්න ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඍජුවම පෙන්වුවා පේන රූපායතනයේ යතහ භූත ස්වභාවය පෙනෙන රූපාරම්මනේ යථාභූත ස්වභාවය දන්නවා දකිනවා නම් ඒ දැකීමටයි සම්මාදිට්ඨිය කියලා කිව්වේ. ඒ විදිහට දකින්න දරන දකින්න යමක් හිතනකොට ඒ හිතීමට සම්මා සංකප්පය කිව්වා. ඒ සඳහා දරන උත්සාහයට සම්මා වායාම, ඒ සඳහා යෙදෙන සියර සම්මා සති, ඒ සඳහා එකතු කරගන්න උදව් වෙන චිත්ත ඒකාග්‍රතාවයට සම්මා සමාධිය කිව්වා. වාචා කම්මන්ත ආජීවයේ පිටලා තියෙනවා. ඔන්න එතකොට රූපාරම්මනේ යතහ භූත ස්වභාවයේ ඇත්ත ඇති ඇති සිය දකින්න කමක් තියෙන සම්මාදිට්ඨි ඇත්ත ඇති ඇති දකින්න කම නැත්නම් ඒ සම්මාදිට්ඨිය නැති හැම තැනකම දකින්න අනුශය කියන ධර්මතාවය තියෙනවා කියලා. අනුශය කියන ඒ හැම තැනකම අනුශය වෙනවා නම් ඒ ඒ මට්ටමට විඥානයේ පිහිටනවමයි ඒකේ අඩු වැඩිකම් ඇති. පුඤ්ඤාභි වෙයි අපුඤ්ඤාභි වෙයි ආනිජ්ජාභි වෙයි නමුත් ජරා මරණයෙන් මිදෙලා නැහැ. ඊට පස්සේ සෝතම් භික්ඛවේ ඥානම් පස්සං යථා භූතං සද්දා භික්ඛවේ ඥානම් පස්සං යථා භූතං මේ සූත්‍රයේ අර්ථයට ඕගොල්ලෝ එකතු කරගන්න මජ්ක්‍ධිම නිකායේ මහා සලායතනික සූත්‍රය. මෙතෙන්ට හේතු කරගන්න. මේ මගේ පෞද්ගලික අදහස් නෙමෙයි කියන්නේ. සූත්‍රෙන් සූත්‍රය ගැලපීමක්. එතකොට යම් කෙනෙක් කන සබ්ද කනේ සත්‍යයේ යථා භූත ස්වභාවය දන්නවා නම් දකිනවා නම් ඒ දැකීමට කියනවා සමාධිය. ඒ සත්‍යයේ යථා භූත ස්වභාවය දකි දැකීම පිණිස යම් හිතන බවක් තියෙනම් ඒ යාගේ සම්මා සංකප්පය. ඒ සත්‍යය කියන එකේ ඇත්ත ඇති හැටි දකින්න යම් උත්සාහයක් තියෙනම් ඒ සම්මා වායාම සිහියක් තියෙන සම්මා තත්ති සමාධියක් තියෙන සම්මා සමාධිය වාචා කමන්තා ජීව පිළිట్లా සිටි. ඊට පස්සේ ගන්ධාරම්මණයක් ඉදිරියට එනවා. රසාරම්මණයක් ඉදිරියට එනවා. පොට්ටබ්බාරම කායයම ගැටෙනවා. ධම්මාරම්මණයක් ඉදිරියට එනවා. හිතට ධර්මාරම්මණයක් දැනෙනවා. ඒ ඒ ආරම්මණය යතහ භූත ස්වභාවයේ දකිනවනම් ඒ දැකීමට කියනවා සම්මා දිට්ඨිය. ඒ ඒ ආරම්මණයේ ඇත්ත ඇති හැටිය දකින්ද හිතව හිතන බවක් තියෙනවා. ඒ කියන්නේ සම්මා සම්ප්‍රදාය. එතකොට ඒ ආරම්මණයන්ගේ යථාභූත ස්වභාවය දකින්න යම් උත්සාහයක් තියෙන මේ සම්මා වායාම. ඒ යථාභූත ස්වභාවය දකින්න යම් සිහියක් තියෙන සම්මා සතිය. ඒ යථාභූත ස්වභාවය දකින්න යම් චිත්ත ඒකාග්‍රතාවයක් තියෙන සම්මා සමාධිය. වාචා කමත ආජීවයේ පිහිටලා තියෙන්නේ. එතකොට ඔන්න බුදුරජාණන් වහන්සේ සූත්‍රයෙන්ම අනිත් පැත්තට පෙන්නනවා යම් තැනක යතෝකෝ භික්ඛවේ නෝ චේතේති න පකප්පේති නොචාන්සේති යමෙක් කල්පනා නොකරයි නම් නොසිතානම් කල්පනා නොකරේ නම් අනුසේ වශයෙන් නොපවතිනම් ආරම්මන මෙතන විඥානස්සති කිය ආරම්මනේ විඥානේ පිහිටන්නේ ආරම්මනේ විඥානේ පිහිටන්නේ ආරම්මනේ අසති පතිත්තා විඥානං නොහෝති තද අපතිත්තේ විඥානේ අවිරූල්ලේ නාම රූපස්ස අවක්කන්ති නොහෝති නාම රූප නිරෝධ සලආයතන නිරෝධ සලආයතන නිරෝධ පස්ස නිරෝධ පස්ස නිරෝධ වේදනා නිරෝධ වේදනා නිරෝධ තණ්හා නිරෝධ තණ්හා නිරෝධ, උපාදාන නිරෝධ, උපාදාන නිරෝධ, භව නිරෝධ, භව නිරෝධ, ජාති නිරෝධ, ජාති නිරෝධ, ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුඛායස නිරුද්ධಂತಿ එවමෙතස දේවස දුක්ඛ කන්දස නිරෝධ හොති. ආරමුණේ විඥානයේ නොපිහිටියොත් මොකද වෙන්නේ? කියන්නේ යමෙක් කල්පනා කරන්නේත් නැහැ, හිතන්නේත් නැහැ, අනුසය වශයෙන් පවතින්නේත් නැහැ. ඒ කියන්නේ ওই ටිකම වෙලා මොකක් වුණාමද? අර ලෝකෝත්තර සම්මාදිට්ඨිය නැත්නම් අරමුණේ යථාභූත ස්වභාවය තියෙනවා කියනකොට හිතනවත් නෙමෙයි කල්පනා කරනවත් නෙමෙයි අනුචේ වශයෙන් පවතිනවත් නෙමෙයි. එහෙම තිබුණහම තියෙන ලක්ෂණය මොකක්ද? අරමුණේ විඥානේ පිහිටන්නේ අරමුණේ විඥානේ පිහිටියේ නැහැ කියලා කියනකොට තියෙන ලක්ෂණය තමයි මොකක්ද? දැක්කහම දැක්කපු දේ දැකීම පස්සේ නිරුද්ධයි කියන එක එළඹ සිටිනවා. ආය හිතන්නවත් ප්‍රාර්ථනා කරන්නවත් ඕනේ අහවල් තැන තියෙන කියලා සිහි කළා යන්න බෑ. සිහි කරනකොට සිහි කරනවා කියන එක තමන්ගේ මනසයි කියලා සිහි වෙනවා මිසක බාහිර තියෙන එක කියලා හිතෙන්නේ නෑ. ඕගොල්ලෝ කන්නාඩියට තිබුණොත් මූණ පෙනෙනවනේ. පැත්තකට ගියොත් ඕගොල්ලෝ කන්නාඩියේ මූණ නෑ. දැන් ඡායාව නමුත් ඒක සිහි කරන්න බැරි දැකපු දෙයක්. පුළුවන්. සිහි කරන්න බැරි නෑ පුළුවන්. සිහි කරද්දි සිහි වෙන දේ තියෙනව නෙමෙයි කියන නුවණ එළඹ සිටිනවා. දැන් අපිට සිහි කළොත් සිහි කරන දේ ඇති බවට හිතිනවා නේද? ඒ තමයි විඥානයේ පිහිටන එක. සිහි කරන්න පුළුවන් සිහි කරන්න බැරි නෑ. සිහි කළත් සිහි කරද්දී විඥානයේ නොපිහිටියා කියන්නේ ඇති බවට හිතේ හැපිලා හිටින්නේ නෑ. එතකොට දකින්න පෙර තිබ්බන මේ දැක්කයන් පස්සේ තියන නෙවෙයි අවස්ථාවට හටගෙනයි නැති වෙන්නේ කියන ධර්මතාවය ඉබේමයි එළඹ සිටින්නේ යංකින්ච සමුදේ ධම්මක් සබ්බන්තං නිරෝධ ධම්මං විරජං වීතමලං ධම්මචක්කුම් උදපාදේ කියලා කියන්නේ ලෝකෝත්තර මාර්ග ඥාන දර්ශනයට. හරියට රූපාරම්මනේ ලෝකෝත්තර දර්ශනය පිළිතිය දිත්තේ දිත්තමත්තන් දැක්කපු දේ දැකීමෙන් පස්සේ නිරුද්ධයි කියන තැනට එනවා ඉබේම. එතකොට විඥානේ නොපිහිටියම තියෙන ලක්ෂණය තමයි දකින්න පෙර තිබ්බන මේ දැක්කයන් පස්සේ තියෙනව නෙමෙයි හටගෙන නැති වෙනවා. ওই ටික කරන්න බෑ ওই ටික දකින්න පෙර තිබ්බන මේ දැක්කයන් පස්සේ තියෙනව නෙමෙයි අවස්ථාවට හටගෙන නැති වෙන්නේ කියලා හිතුවට හරියන්නේ නැහැ ඵලය ගැන හිතලා හරියයිද ඔය වෙන්න ඕන එක වෙන්න ඕන එක හිතලා හරියන්නේ නැහැ එහෙම වෙන්න යමක් කළ යුතුයි නේද දැන් දැක්කනේ ආරම්මණයේ ඇත්ත නොදක රූපාරම්මනේ ඇත්ත ඇත්ත බලන්නෙත් නැහැ ඇත්ත දකින්නෙත් නැහැ ඇත්ත දකින්න නොවනකුත් නැහැ නමුත් දකින්න පෙර තිබ්බන මේ දැක්කයන් පස්සේ තියනවා නෙමෙයි අවස්ථාව හටගන්න නැති වෙන්නේ කියලා හිතනවා වෙයිද? වෙන්නේ නැහැ. වෙන්න ඕනේ දේ කියවලා තියනවා. <laughs> කියවුවා කියලා වෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න ඕනේ. ඒතර මම මේ ගේන්නේ එක මේ මේ දර්ශනය මේක වෙන්න ඕන එකක් ඒක වෙන්න ක්‍රමයක් tie කියලා කිව්වේ. එතකොට අරමුණේ විඥානය නොපිහිටිය වෙන්න නම් අනුශේ වශයෙන් නැති වෙන්නට ඕනේ අනුශේ වශයෙන් නැති වෙන්නට නම් ලෝකෝත්තර මාර්ග ඥාන දර්ශනය ලැබ සිටින්නට ඕනේ ලෝකෝත්තර මාර්ග ඥාන දර්ශනය කියලා කිව්වේ වෙන මොකද මේ මහා සලායතනක සූත්‍රයේ තියෙන විදිහටම රූපාරම්මනේ යථාභූත ස්වභාවයේ දන්නා වූ දක්නා වූ සද්ධාරම්මනේ ගන්ධාරම්මනේ රසාරම්මනේ පොට්ටබ්බාරම්මනේ ධම්මාරම්මනේ යථාභූත ස්වභාවයේ දන්නා වූ දක්නා වූ නුවණ පහළ වෙලා තියෙනවා. ඒ නුවණ තමන්ගේ సంతානයේ නැතිනම් ඇස් ඉදිරි පිට යම් රූපාරම්මණයක් එනකොට ලෝකෝත්තර මාර්ග ඥාන දර්ශනය එළඹ නොසිටන තාක් ඊට ප්‍රතිපක්ෂව දකින්න හිතුවත් කල්පනා නොකළත් අනුශය කියන එක අනුශය වෙනවම දැක්කට පස්සේ දැකපු දේ ඉතුරු වෙනවා කියන එක නවත්තන්න තාම බෑ කියන එක දකින්න හිතලා ඕක කරනවා කියන එකක් වෙන්නේ නැහැ ලෝකෝත්තර මාර්ග ඥාන දර්ශනයකින් විතරයි විඥානයේ අරමුණේ නොපිහිටන්නේ. එතකොට ඔන්න දැන් අපි අනුපිළිවෙලින් උත්තර ටික අපිට ලැබෙන්න ඕනේ. මේ ආරම්මන ටිකේ හිතුව කල්පනා කළොත් ඇත්ත නොදැක්කොත් විඥානයේ පිහිටනවා. විඥානයේ පිහිටිය කියන එකේ ලක්ෂණය තමයි දැකපු අහපු දේවල් ඇති බවට අපේ මනසේ හිටිනවා. ආයෝන සංඛාරා කියලා කියන කර්ම රැස් වෙන ස්වභාවය ඉතුරු වෙනවා. නැත්තම් දකින්න පෙර තිබ්බ තියෙන දෙයක්මයි පෙනෙන්නේ, පෙවුණු දේ තියෙනවා කියන මට්ටමක් අපිට දැනෙනවා. එහෙම වුණොත් විඥානේ නාම රූපයට බැසගෙන ආයතන හැදලා ආය ජරා මරණ වෙනවා කියන ටික පරියාය දකින්න ඒක වෙනසක්. ඔන්න හිතන්නෙත් නැහැ, කල්පනා කරන්නෙත් නැහැ. අනුසය වශයෙන්ද පවතින්නේ නැහැ. එහෙම වුණොත් අරමුණේ විඥානය පිහිටන්නේ නැහැ. අරමුණේ විඥානය පිහිටන්නේ නැහැ කියලා කිව්වේ මොකද්ද? දැක්කපු දේ දැකීමෙන් පස්සේ ඉවරයි, අහපු දේ ඇහිමෙන් පස්සේ ඉවරයි කියන නිරුද්ධයි කියන එක දැනෙනවා. හිතුවා හිතනවා නෙවෙයි දැනෙනවා. එතකොට දකින්න පෙර තිබ්බන මේ දැක්කයන් පස්සේ තියෙන මේ අවස්ථාවටද උපද්දවාගෙනයි පරිහරණය කරන්නේ කියන මට්ටමක් දැනෙනවා. එළඹ සිටිනවා. යම් කිසි සමුදය ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම කියන තැනකින් ජීවිතේ පවතිනවා. එහෙම වුණොත් විඥානයගේ පිහිටීමක් නැහැ. නාම ධර්ම අරමුණු කළ ඒ වස්තු හොයාගෙන යනවායි කියන එකක් නෑ අපෝ. වෙන්නේ ආයතන හැදෙනවා ජරා මරණ දුක වෙනවා කියන එකක් වෙන්නේ නැහැ. එතකොට එහෙම වෙන්නේ මොකක් වුණත් අරමුණේ විඥානේ නොපිටියෝ. එතකොට අරමුණේ විඥානය නොපිහිටන්න නම් අනුශය නැති වෙන්න නම් අපි කිව්වා ලෝකෝත්තර මාර්ග ඥාන දර්ශනයක් ඕනේ කියලා ඔන්න දෙවෙනි අදියරට ආවා. ලෝකෝත්තර මාර්ග ඥාන දර්ශනය කියලා කියන්නේ මොකද්ද? රූපාරම්මණය, සද්ධාරම්මණ, ගන්ධාරම්මණ, රසාරම්මණ, පොට්ටබ්බාරම්මණ, ධම්මාරම්මණ කියන ආරම්මණයන්ගේ යතහ භූත ස්වභාවය දන්නා දකිනා බව. වෙන මුකුත් අමුතු අදහස් ගන්න එපා නිවන් මාර්ග ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා. ඉන්ද්‍රියන්ට හම්බ වෙන මේ ධර්මතා ටික තියෙනවනේ. ඇස් ඉදිරියට රූපයක් හම්බ වෙනකොට රූපාරම්මන. ඒක මම කියේ ඔයගලන්ට ලොකු හයියක් වෙයි. ඔය මම කියන සූත්‍ර ටික බලන්න. මේ මේ සූත්‍රය ගන්න මේ සූත්‍රයට අර්ථය හැටියට අනිත් සූත්‍රය ආදේශ කරගන්න. මජ්ක්‍ධිමනික මහා සලායතනික සූත්‍රය ආදේශ කරගන්න. ඇත්ත රූපාරම්මනේ ඇත්ත ඇති හැටි දන්නා දකිනා බවට සම්මාදිට්ඨිය කිව්වේ. ඉතුරු අංග ටික යනවා පොදු වෙනවා. මේ මේ විදිහට සද්ධාරාමණය ගන්ධාරාමණය කියන ටිකේ. හරි. ඔන්න දැන් සම්මා දිට්ඨිය කියලා කිව්වේ රූපාරාමණය ඇත්ත ඇති ඇති දකින්න තමයි. දැන් අපිට තව ප්‍රශ්නයක් ඉතුරු ආවා නේද මොකක්ද? ඈ රූපාරම්මන සද්ධාරම්මන ගන්ධාරම්මන ඇත්ත ඇති ඇති දකින්නවා කිව්වේ මොකක්ද? කියන එක. ඕනේ දැන් අපිට අඩු වෙන දෙන්න නේ. එතකොට අපිට මොකද ජීවිතයෙන් ගොනු කරගන්න ප්‍රශ්නයක් ඉදිරියේ හරියට ප්‍රශ්න ටික විසඳෙන්න එක නැත්නම් අපිට මේ ටික කිව්ව ඊගා ප්‍රශ්නයක් කියන මොකද්ද ඇත්ත ඇති ඇති දකින්නකව සම්මාදිට්ඨි කොහොමද ඒක දකින්නේ කියන ප්‍රශ්නයක් ඕනේ නේද තියෙනවා එතකොට අරමුණේ විඥානයේ පිහිටියාම ඒ කියන්නේ සිතුවොත් කල්පනා කළොත් ආරමුණේ විඥානයේ පිහිටිය පිහිටියොත් පිහිටනවා කියන්නේ මොකද්ද කොහොමද කියන එකට උපමාවක් ඕනේද? දැන් අපිට ඒකුවේ ඇත්ත ඇති හැටිය දකින්නවා කියන එකට නම් දැන් කාරණා ටිකක් ඕනේ. හරිද? ඒ කියන්නේ ඇත්ත ඇති හැටි දැක්කොත් සම්මාදිට කිව්වේ උත්තරයම එතකොට ඒ ඇත්ත ඇති හැටි දකින්නේ කොහොමද කියලා උත්තරයක් ඕනේ. ඇත්ත ඇති හැටි නොදකින්නවා කියන එකට උත්තරයක් ඕනේ. ඒකට දකින්න තමන් තමන්. හරිද? අරමුණේ විඥානයේ පිහිටනවා ඇත්ත ඇති හැටි නොදකින්න අනුසය වෙනවා කියන ticket කෙනා කෙනාව ආදේශ කරගන්න මේ අපි කියලා. දැන් අපි බලමු එහෙනම් රූපාරමණ සද්ධාරමණ ගන්ධාරමණ රසාරමණ පොට්ටම්බාරමණ ධම්මාරමණ කියන ආරමණ හයේ යථාභූත ඥාන දර්ශනයක් තියෙනම් ඒක තමයි සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨිය තිබුණොත් තමයි අංකය අතහැරෙන්නේ. ජරා මරණ නැත්තේ. සම්මාදිට්ඨිය තිබුණොත් ඇත්ත ඇතිහිදී දකින්න බව තිබුණොත් අරමුණේ විඥානේ පිටන් නැති වුණොත් නාම රූපයට වැට ගැනීම නැහැ. සලආයත නිරෝධය, ජරා මරණ නිරෝධය වෙනවා. ඔන්න උත්තර දෙකක් ආවා. ඔය මේ චතුරාර්ය සත්‍ය මම තව එක පැත්තක මේ කියන්නේ අරමුණේ විඥානයේ පිහිටියොත් අවිද්‍යාව අනුසය වෙනවා විඥානයේ පිහිටලා නාම රූපයට ඇති වෙනවා කියපේක මේ සමුදය සත්‍ය ප්‍රතිඵලය තමයි ජරා මරණ ශෝක පරිද දුක් දෝමනස් උපායස සම්භවන්ති දුක දුක්ඛ දුක්ඛ සමුදය දෙක තමයි ඔය වෙන්නේ එතකොට අරමුණේ විඥානයේ පිහිටන් නැත්තම් කල්පනා කරන්නේත් නැහැ, හිතන්නේත් නැහැ. අනුශය ධර්මයක් නැති වෙනවා. අරමුණේ විඥානේ පිහිටන්නේ නැත්නම් ඒකට හේතුව මොකද්ද? ලෝකෝත්තර සම්මාදිට්ඨිය. අරමුණු වල යතහ භූත ඥානයේ දැකීමක් තිබුණොත් ඒක සම්මාදිට්ඨිය. ඔක තමයි මාර්ගය. ඒකේ ඵලය තමයි නිවන. මොකද්ද? ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස නිර්ජාන්ති නිරෝධය. මේ චතුරාර්ය සත්‍යම යෝගලටම තව පරියායකින් නම් නැතුව කියන්නේ. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. ඒකයි මේ ඕන තරම් අපිට මෙතෙන්ට එන්න පුළුවන්කම තියෙන්නේ. දැන් අපි මේ විස්තර ටිකක් පොඩ්ඩක් බලමු මොකක්ද එහෙනම් යතහ භූත ඥානය කියන්නේ මොකද්ද කියන්නේ කේ සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා පොඩ්ඩක් බලමු. ඒකටත් අපි පෞද්ගලික අදහසක් නැතුව ත්‍රිපිටකයෙන් දින කොටසක් ආදේශ කරගන්නවා. එතකොට අපිට මේක මම එහෙම බොහෝ දුරට කරන්නේ ඕගලන්ට ඒක තහවුරු වෙනවා මේක පෞද්ගලික අදහස් නෙවෙයි බුද්ධ වචනේ කියලා. පටිසම්භිදාමග්ගේ ඥාන කතා තියෙනවා. ඒ ඥාන කතාවේ 15 වෙනි සහ 16 වෙනි ඥානයේ තියෙන ගෝචර ඥානත් ඥානය සහ වස්තු ඥානත් ඥානය කියලා. ඒකේ ගෝචර ඥානත් ඥානය ගන්නකො රූපාරම්මන, සද්ධාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන, ධම්මාරම්මන කියන ආරම්මණයන්ගේ ඇත්ත ඇති හැටි දකින්න ඕනේ කොහොමද කියලා මෙන්න දෙනවා අපිට. අපි කියමු රූපාරම්මනේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? ඕගොල්ලෝ ගාව මෙන්න මේ විස්තර ටික තියාගන්න ඕනේ මෙන්න මේ විස්තර ටික පුරව ගන්න ඕනේ ඕගොල්ලෝ. හරිද? බුදුරජාණන් වහන්සේ දෙන්නේ පෙන්නනවා රූපාරම්මණය ගත්තහම බහිද්දා වවත්තේති හොඳට තීරණය කරන්න ඕනේ රූපාරම්මනේ බාහිර ධර්මයක් කියලා දකින්න පුළුවන්කම තියෙනවා. සද්ධාරම්මන, ගන්ධාරම්මන මේව බාහිර රූපාරම්මනේ බාහිරයි කියලා දකින්න. අවිජ්ජා සම්භූතං, කම්ම සම්භූතං, තණ්හා සම්භූතං, ආහාර සම්භූතං. අවිද්‍යාවෙන්, කර්මයෙන්, තණ්හාවෙන්, ආහාරයෙන් හැදුණු එකක් කියලා ඔයගොල්ලෝ දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට චතුර්ණංච මහභූතනම් උපාදාය රූපං වවත්තේති. සතර මහා ධාතුන්ගේ උපාදාය රූපයක් කියලා ඕගලන්ට දකින්න පුළුවන්කම තියෙන්න ඕනේ. අහුත්ව සම්භූතං හුත්වාන භවිෂති. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන එකක් කියලා දකින්න පුළුවන්කම තියෙනවා. මේ පේන රූපායතනය හම්බ වෙනකොට මේ රූපායතනය ගැන ඕගොල්ලන්ගේ නුවණක් මේ ආධ්‍යාත්මික පැත්තේ පිහිටලා තිබුණොත් මේ ඇහැට පෙනෙන රූපය කියන එක බාහිර එකක් මහ භූතයන්ගේ උපාදාය රූපයක්. ඒකෙන් කිව්වේ මේ පේන රූප ආයතනේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු එහෙම නැහැ කියන එකක් කිව්වා. සතර මහා ධාතුයි නෙමෙයි සතර මහා ධාතු එහෙම නැහැ කියන එකක් කිව්වා. උපාදාය කියන්නේ. හරිද? මහ භූත සහ උපාදාය කියන එක ගොඩක් වෙනස්. ඒක තේරුම් ගන්න ඕනේ. එතකොට උපාදාය රූපේ කවදාවත් මහ භූත රූපේ එහෙම මහ භූත රූපේ උපාදාය රූප නෙමෙයි. උපාදාය රූපේ මහ භූතක් නෙමෙයි. ඒතර ඕගොල්ලන්ට මේ පේන රූපය බාහිර වූවක්. මේ හැම එකකම ලොකු අර්ථයක් තියෙනවා හොඳට බලන්න බාහිර වූවක්මයි කියන එක තියෙන්න ඕනේ. උපාදාය රූපයක් මහ භූත නෙවෙයි උපාදාය රූපයක් කියන එක තියෙන්න ඕනේ. ඒකද අවිද්‍යාව, කර්මය, තණ්හාව ආහාර නිසා හැදිලා තියෙන්නේ කියන එකක් ඕනේ. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන එකක් ඕනේ. ඔන්න ඔය ටික දකිනවා නම් ඔන්න ඔය දැකීමට සම්මා දිට්ඨිය කිව්වා. ඒ සම්මා දිට්ඨිය තිබ්බොත් අනුසය නැහැ. අනුසය නැති වුණොත් විඥානේ පිහිටන්නේ නැහැ. විඥානේ නොපිහිටියොත් නාම රූප නැහැ, ආයතන නැහැ, ජරා මරණ දුක නැහැ. එතකොට හයං කිංච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියන තැන නිපදෙනවා සාක්ෂාත් වෙනවා දැකපු දේ දැකීමෙන් පස්සේ ඉවරයි කියන කාරණාව Tamanට වැටහෙනවා ඒක නිරෝධය සාක්ෂාත් වෙනවා කිව්වේ දැන් දකින්න පෙර තිබ්බ නෙමෙයි දැක්කයන් පස්සේ තියනවා නෙමෙයි හටගෙන නැති වෙනවා කියලා හිතන්න ඕනේ ඕනනම් හිතන්න දකින්න කලින් තිබ්බා තියෙන දේකුයි පේන්නේ දැක්කයන් පස්සේ තියනවා කියලා හිතනද ඒත් වෙන්නේ අර විදියට. ඕගොල්ලෝ හිතුවත් දකින්ද කලිනුත් මේව තිබ්බ නේද? තියෙන එකක්ම පේනවා නේද? දැක්කයන් පස්සේ තියනවා නේද කියලා හිතුවා. ඕගොල්ලන්ට දැනෙන්නේ කොහොමද? දකින්න කලින් තිබ්බන මේ දැක්කයන් පස්සේ තියනවා නෙමෙයි සිය අවස්ථාවට උපද්දවගෙනයි පරිහරණය කරන්න කියන එක ජීවිතයේ ඉඳලා අරත් එක වචන ටිකක්. දැන් අද අපිට දකින්න කලින් තිබ්බා තියෙන දේ බල පෙනෙනවා දැකපු දේ තියෙනවා කියන මට්ටම ජීවිතය වල වෙලා අපි වචන ටිකක් කියනෝනේ දකින්න පෙර තිබ්බන මේ දැකයන් පස්සේ තියෙනවා නෙමෙයි කියන. ඕක අනිත් පැත්තට හැරෙනවා ජීවිතේ අර තන ආවහම දකින්න කලින් තිබ්බනේ තිබුණා තියෙන දේමයි බලන්නේ බලපු දේ තියෙනවා කියලා වචන කියන්නේ. එතකොට ජීවත් වෙන්නේ එහෙම වෙන්නේ එහෙම. ලෝකෝත්තර කියනකොට එයාගේ ජීවිතේ ලෝකෝත්තර ජීවත් වෙන්නේ ලෝකයා එක්ක. වචන ටිකක් යනවා ලෝකයට වගේ දකින්න පෙර තිබ්බා. ඔව් හරි. තියෙන දෙයයි හම්බෙන එක ඇත්ත තමයි. දැක්කයන් පස්සේ තියෙන ඔව්ව මාත් දැක්ක කියලා වචන ටිකක් කතා කරමු. නමුත් එයාට දැනෙන්නේ නැහැ විදියට. දැන් එයා ලෝකෝත්තරයි ලෝකී ජීවත් වෙනවා කියන එතකොට. මේ අර්ථය තියාගෙන මේ වචන ටිකෙන් ජීවත් වෙනවා හොයන්න බැහැරයට. එයාගේ ජීවිතේ තියෙන හටගත් දේ නැති වෙනවා කියන තැන. දැන් අපි කරන්නේ රහතන් වහන්සේලාගේ වචනේ බොරු ජීවත් වෙන්නේ ලෝකයා එක්ක ආර්යයන් වහන්සේගේ වචන ටික කතා කරනවා අපි. ජීවත් වෙන්නේ ලෝකෙ දැන්. ලෝකෝත්තර වචන ටිකක් කතා කරනවා. අතන ලෝකෝත්තර ජීවත් වෙන ලෝක වචන ටිකක් කතා කරනවා. තේරුණා නේද? බැරි නෑ වෙනසක් හොයන්නත් බෑ. නමුත් ජීවිතය අනිකක් වචන ටික අනිකක්. මොකද අර්ථයයි ඕනේ වචන ටික ප්‍රශ්නයක් නෑ අපිට. අද ඒ හින්දා ඔය වචන ටිකේ හිර වෙන්නත් එපා. අද අපි ওই වචන ටිකක් අල්ලගෙන දඟලන්නේ ජීවිතේ තාම ගොඩ ඉඳගෙන වතුර පීනන කතාවක් කතා කරනවා වගේ එකක් මේ තියෙන්නේ. එතකොට මේ ඔන්න දැන් උත්තරය ආවා අරමුණේ විඥානය පිහි නොපිහිටනවා කියන්න නම් අනුශය නැති වෙන්නට ඕනේ. අනුශය නැති වෙනවා කියලා කියන දින සාක්ෂිය තමයි ලෝකෝත්තර මාර්ග ඥාන දර්ශනය. ලෝකෝත්තර මාර්ගද ඥාන දර්ශනය කියන එකට සාක්ෂිය තමයි මොකද්ද? පෙනෙන ඇහෙන ඒ ඒ ආරමණ යථාභූත ස්වභාවය දන්නවා දකිනවා. ආරමණ යථාභූත ස්වභාවය දන්නවා දකිනවා කියලා කියන්නේ මොකද්ද? රූපාරම්මණය කියන කාරණාවේ බාහිර වූවක්ය උපාදාය රූපයක්ව අවිද්‍යා කර්ම තන ආහාරයෙන් හටගත් එකක්ය පෙර නොතිබීම හටගෙන නැති වෙනවනේ කියලා දකින්න ඕන. ඕන්න ඔකයි සමාධිත්‍ය. දැනුයි ඊට පස්සේ ඔන්න දැන් පෙළ දහමින් ඔච්චර දුරට ඕගොල්ලෝ ආවා. උතෙන්ට එනකම්ම පෙළ. ඔය තාම නිවන පිළිබඳ අර්ථය නැහැ පෙළ. ඔය දැන් පෙළ ඉගෙන ගත්තා. දැන් කල්යාණ මිත්‍ර ඇසුරක් ඕනේ සද්ධර්ම ශ්‍රවණය ඕනේ ඕගොල්ලන්ට කොහොමද මේක බාහිරමයි කියලා කියන්නේ ඇයි මොකක් නිසාද අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හටගත්තා කියලා කියන්නේ ඇයි කොහොමද තේර එතකොට උපාදාය රූපයක් කියලා කියන්නේ ඇයි මොකද්ද ඒකේ වෙනස මොකද්ද ඒකේ ලක්ෂණය පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා කියන්නේ ඒක කොහොමද කියලා ඔය ටික තමයි අර්ථය දැන් මාර්ගය ගැන කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණය තුළින් ඔන්න ඔය ප්‍රශ්න ටිකේ උත්තර ටික ලෙහෙන්න ඔය පෙළදහම කිර වෙනවා ඕගොල්ලන්ට තේරෙන්නේ ඊට පස්සේ කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් ඔය ටිකේ අර්ථය තේරුම් ගත්තට පස්සේ ඕගොල්ලන්ට ළඟා කරගන්න ඕගොල්ලෝ තුලින් ධර්මානුධර්ම ප්‍රතිපත්ති යෝනිසෝ මනසිකාරය කියන ටික එකතු වෙන්න ඕනේ. එතකොට තමයි ඔය පෙන්නපු අර්ථ ටික දකින්න පුළුවන්. ඒ දකින්නකොට දැක්කේ සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨිය දකින්නකොට අනුචේ දුර වෙනවා. අනුචේ දුර වෙනකොට විඥානේ නොපෙන්නවා කියලා එන්නේ. දැන් තාම මම ඔය උතෙන්ට යනකම්ම කිව්වේ ඔයගලන්ට පෙළ දහම. ඒක මේ සූත්‍ර මේ සූත්‍රයෙන් අපි අනිත් සූත්‍රයට ආදේශ කරගත්ත අනිත් සූත්‍රයෙන් අනිත් සූත්‍රයට ආදේශ කරගෙන සම්මා දිට්ඨිය කියන්නේ මෙන්න මෙහෙම දකින්න බවයි කියලා සම්මා දිට්ඨියේ ලක්ෂණ ටික ගත්තා. ওই ලක්ෂණ ටිකේ අර්ථය පුරවන්න ගියාමයි අද විවිධත්වයකට යන විදිහට මාර්ගය බෙදලා තියෙන්නේ. ඔන්න ඔය අර්ථය පෙන්වන තැනේ දෝෂය තියෙන්නේ. ඒ හින්දා මේ තාම පෙළ ඉගෙන ගත්ත මිසක ඕගොල්ලෝ තාම අර්ථය ඉගෙන ගත්ත නෙමෙයි. අත්තමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්ම පටිපන්නෝ හොති. අර්ථය දැනගෙන ධර්මයේ දැනගෙන ධර්මානුධර්ම ප්‍රතිපත්තිය හැසිරෙන්න ඕනේ. එතකොට දැන් ධර්මයේ දැනගත්තට ওই ටික දැනගත්තා කියලා ඕගලන්ට ප්‍රතිපදාව හැසිරෙන්න පුළුවන්ද? ඒ කියන්නේ දැන් අපි අහගත්තා අරමුණ වෙනම එකක් විඥානයේ පිහිටියාම වෙනම එකක් එතකොට ජරා මරණ වෙනවා කියලා දැනගත්තා. අරමුණේ විඥානයේ නොපිහිටන්න නම් කල්පනා කරුව නොකර හිටියත් හිතුවේ නැතුව හිටියත් හරියන්නේ අනුශේ වශයෙන් පවතිනවා නම් කියලා දන්නවා. අනුශේ වශයෙන් නොපවතින සම්මා දිට්ඨියෝනේ කියලා දැනගත්තා. සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? රූපාරම්මන, සද්ධාරම්මන, ගන්ධාරම්මන කියන ටික ඇත්ත ඇති ඇති දකින්න ඕනේ කියලා දැනගත්තා. ඇත්ත ඇති ඇති දකින්නවා කියලා කියන්නේ මොකද්ද? ඒකට විස්තර ටිකක් දැනගත්තා. ඇත්ත ඇටි දැනගන්නවයි කියන එකට ඒකට විස්තර ටිකක් අපි දැනගත්තා. රූපාරම්මණයක් ගත්තොත් බාහිරමයි උපාදාය රූපයක් අවිද්‍යා කර්ම තන ආහාරයෙන් හටගත්තේ පෙරණ තිබීම හටගෙන ඉතුරු නැතිව නැති වෙනවා තවත් ඔබට විස්තරත් එකතු කරනවා අනිදර්ශනයි කියලා මේ සනිදර්ශනයි කියලා මේ වගේ විස්තර ටිකක් එකතු කරගත්තා. ওই දක්වාම ආවේ දැන් පෙළ. දැන් ওই ටිකේ අර්ථය නැහැ. ඔන්න අපි සද්ධර්ම ශ්‍රවණය කියන තැනකින් ආවොත් අර මම මෙච්චරලා කතා කරුවේ පෙළ ගහන. ඕගලන්ට ඉතල පෙළ ඉගෙනනවා. පෙළ උගන්නලා දැන් පෙළේ තියෙන අර්ථය හම්බ වෙන්නේ ඔන්න ඔය එක තැනකින් විතරයි. ඔතනින් විතරයි. මේ එක තැනකින්ම තාම ජීවිතය කරන්න යමක් හම්බුන්නේ නැහැ ඕගලන්ට. ඕගලන්ට සම්මා දිට්ඨිය කියන කාරණාව ලැබුණේ නැහැ තාම. ඔහොම ඕව ඇහුවා කියලා සම්මාදිට්ඨිය කියන එක ලැබුණේ නැහැ. තව මාර්ගයේ උපදින්න පුළුවන් ධර්මතාවය හම්බුන්නේ නැහැ. ඒක බොහෝ කොට දෙයක් කියනකොට කෙනෙකුට උතනින් ওই ටික විතරක් කිව්වනම් නුවණක් තියෙන කෙනාට ගොඩ යන්නේ ඒකයි. දැන් මේ ටික පෙන්වන්නයි ඔගොල්ලන්ට මේවා අපි කරන්නේ මොකටද මේ ටික නැති වුණොත් මෙච්චර දුකක් එනවා කියලා මට දුකයි සමුදයයි කියන්න වුණා. මේ දුකයි සමුදය නිරුද්ධ වෙනවා මෙන්න මේ විදිහට කළාමයි කියලා කියන්න වුණා කියලා අන්තිමට මම ওই ටිකක් කියන්න ඉන්නේ. ඒකයි ඔය ටික කියනකොට කෙනෙක් ඔය ටික විතරක් අහුවහා අහනකොටම ආශ්‍රයෙන් හිත නිදන උද්ගලිතන්නේ කියන මේ මාර්ගයයි මාර්ගය අහලා ඔය ටික විතරක් කියනොත් විපටිතන්නේ කියනවා දුකක් කියලා සමුදයක් කියලා මාර්ගයක් කියලා ওই ටික කියනවනම් නෙయ్యේ කියනවා. ඔය හතරම කිව්වත් බෑ සතරම. වචනේ විතරයි තේරෙන්නේ. පද පරම කොට කියලා කියන්නේ වචන ටික තියෙන පුළුවන් එයාට. ওই මං කියපු වචන ටික ඔක්කොම එයාට කියන්න පුළුවන්. පද පරම කෙනාටත් විඥානයේ අරමුණේ පිහිටනවා ඕව ඔක්කොම කියන්න පුළුවන්. ඕව ඔක්කොම තේරෙනවා. ආන්වර පෙන්නන අර්ථ ටික තේරෙන්නේ පද පරම කියලා කිව්ව පදේ පරම කොට වචනේ කෙලවර කොටයි පවතින්නේ. එයාගේ දැනුම. පෙළ පෙළ දහමට විතර සීමාලා අර්ථය ගන්න බෑ. අර්ථයේ හිත නැවෙන්නේ. එතකොට ඒ නිසා යෝක උතුණින් කෙටි වෙන්නේ. ඊට පස්සේ සද්ධාරමණය කියන එකේදී යතහ භූත ස්වභාවයේ සද්ධාරමණය දකින්න ඕනේ. යතහ භූත ස්වභාවයේ දකිනකොට මොකද්ද යතහ භූත ස්වභාවය කියලා දකින්න තියෙන සද්ධාරමණය. සද්ධාරමණය දකින්න බහිද්ධා වවත්තේ. සද්දේ කියන එක බාහිරමයි කියලා දකින්න. සද්දය කියන එක මහ භූතයන්ගේ උපාදාය රූපයක්. සද්දය කියන එක අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හැදුන එකක්. සද්දය කියන එක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන එකක් කියලා දකින්න ඕනේ. ඒ වගේම ගන්ධයේ රසයේ ස්පර්ශයේ ධර්මාරම්මන කියන ටිකත් එමය බාහිර වවට්ටේටි. පොට්ටබ්බේ විතර උපාදාය රූප කියන්නේ මහා භූතම් වවට්ටේටි. පොට්ටබ්බේට විතරයි. හරිද? මහ භූත භවත්තේති අවිද්‍යා කර්ම තණ්හා ආහාර සම්භූතං භවත්තේති පෙර නොතිබීම හටගෙන ඉතුරු නැති නැතිවම කියලා හිතා. ධර්මාරමණය උපාදාය රූපං භවත්තේති එතකොට බාහිරයි අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් පෙර නොතිබීම හටගෙන ඉතුරු නැති නැතිවම කියලා දකිනවා. ඔන්න ඔය විස්තර ටික තමයි සම්මාදිට්ඨිය ලක්ෂණ ටික. එතකොට ඇහැට පෙනෙන රූපාරම්මණයේ ඕගලන්ට ඔන්න ඔය ගති ටික හිතේ හැපිලා තියෙන්න ඕනේ. සද්දය එනකොට ඔය ගති ටික තියෙනවා. ඒ හින්දා දැන් මම ඔය gati ටික පොඩ්ඩක් උගන්වන්න. ඒ කියන්නේ ඇත්තටම උතන මෙතන තමයි සම්මා දිට්ඨිය උගන් ඒ කියන්නේ කල්යාණ මිත්‍රාසුර සද්ධර්ම ශ්‍රවණය කියනකොට ඍජුවම ලැබිලා තියෙන ඔන්න ඔය ටික. ඒිට මෙහා මේ ඔක්කොම පෙළ මේ ආවේ. මොකද ජීවිතයෙන් ඕගලන්ට කරන්න යමක් හම් වෙන්නේ එතනින් පස්සේ. තාම ඕගලන්ට කරන්න උත්තර ටිකක් හම්බෙන්නේ නැහැ. මේ මේ සූත්‍රයේ ඒකයි මම කියන්නේ අපිට ඒක තේරෙන්නේ නැහැ. දැන් අවිද්‍යා සංකාර විඥාන නාම රූප කියලා මේ වචන ටික අහුනොත් මේ කියන බණ වගේමයි කියන්නේ කියන. නමුත් මේක විශේෂයෙන් තේරුම් ගන්න කියලා මම කියන්නේ. මම මේ කතා කරන එකේ හින්දා නෙමෙයි දේශනාවක අපේ ජීවිතයට හරියටම අදාළ තැන ලැබුණද කියන කාරණාව හිතියොත් බැලුවොත් ඕගොල්ලන්ට මේකේ විශේෂණයක් තියෙනවද නැද්ද කියන එක ලැබෙන්නේ ඒකෙන් මිසක අර උලියන වචන ටිකෙන් නෙමෙයි. මම බොහෝ කොට කතා කරන මේ වචන ටික නෙමෙයි මෙතන කියන වටිනාකම. අපේ ජීවිතයෙන් අපිට යමක් යොදා ගන්න පුළුවන් අපිට නොනැති කරගන්න පුළුවන් ආහාරයක් ලැබුණාද කියලා බලන්න. මම කියන්නේ මාර්ගය ගැන අපිට ඕනේ. එතකොට මේ මම ඔකදී අර අපිට වෙනස හොයාගන්න බැරි වුණොත් අපි හරියට රැවටෙනවා කියලා මම ඊ අපේ ස්වාමීන් වහන්සේට මේ සූත්‍රය ගැන ඉගෙනුවා. ඔකෙදි මම අර කොහොමද කිව්වේ දැන්. මෙතනට ගත්ත දැන් අර ටික මම විස්තර කරන්න අමතර ටිකක් මම කියන්නේ. ඔය 80 වෙනි දශකයේ ලෝකෙම පිළිගත ශ්‍රේෂ්ඨතම දාර්ශනිකයෙක් තමයි ඉන්දියාවේ පහළ වෙච්ච ක්‍රිෂ්ණ මූර්තිතුමා. ඉතින් අපේ සමහර ස්වාමීන් වහන්සේලාත් එයාගේ දර්ශනය කොච්චරද කියනවා නම් පසුවදන් පවා ලියලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ සතිපට්ඨානයේ කළ අතුවාවක් බඳු කියලා තිබුණා. මතු බුදු වෙන මිද්දෝසතන් වහන්සේ නමක් කියලා පවා කියන තරමට තිබුණා. ඒ තරම් ඒ දර්ශනය බොහොම තියුරයි. ගැඹුරුයි. මම එක ටිකක් කියන්න. මේ මේ කියන්නේ බුදුදහමද ඒකයි ඒ වචන දිහා බලලා අර්ථ ගන්න හින්දා. ඔකට කියනවා ව්‍යංජන ඡායාවෙන් අර්ථ ගන්නවා කියලා. වචනේ දකින පමණකින් විතරයි අර්ථ ගන්න. අර්ථය හොයන්නේ නැතුව වචනකින් විතරක් අර්ථ ගන්න එක කියන ව්‍යංජන ඡායාවෙන් අර්ථ ගන්නවා කියලා. අත්ති දෙකේ අත්හිතාය ප්‍රතිපන්නෝ පුද්ගලෝ මහන්නේ ආත්ම සුවේ පිණිස පිළිපන්න පුද්ගලයෙක් ඉන්නවා කියලා වචනේ අහිච්ච එක මේ ආත්මයක් ගැන කියලා තියෙන බුදුරජාණන් තාත්මයක් තියෙනවා තමයි කියලා උත්තර ගන්නවා. ඒකට තමයි ව්‍යංජන ඡායාවෙන් අර්ථ ගන්නවා කියලා කියන්නේ. එතකොට ක්‍රිෂ්ණමූර්තිතුමා කියනවා මෙහෙම කාරණාවක්. හැමදාම ලෝකේ පහළ වෙන අලුත් ඉරා හැමදාම උදා වෙන අලුත් දවසක් මොහොතක් මොහොතක් ගානේ අපේ ජීවිතේ අලුත් වෙනවා හැම වෙලාවෙම ලෝකෙ තියෙන නැවුම් බව ක්ෂණයක් ක්ෂණයක් ගානේ පරණ ටික අතහැරලා අලුතෙන් අලුතෙන් වෙනස් වෙච්ච ලෝකයක් තියෙනවා හැම වෙලෙම ලෝකෙ වෙනස් වෙනවා නමුත් අතීතයේ නැමැති ධර්ම විසින් සෝචනීය ලෙස අපේ ජීවිත එකතැනක පල් කරනවා. අතීතයේ නැමැති ධර්ම අපේ මනසේ ඇවිල්ලා ආවරණය කරලා අපේ ජීවිතය එකතැනක පල් වෙනවා අපිට හැමදාම පරණ දෙම යම් වෙන්නේ. ලෝකයේ යථාර්ථය තමයි අලුත් දෙයක් හැම වෙලෙම තියෙන්නේ. නමුත් අපිට හම් වෙන්නේ හැම වෙලෙම පරණ දෙයක්. එකතැනක අපේ මනස පල් වෙනවා. ඇයි ඒකට හේතුව අපි යමක් දිහා බලන සිතුවිලි වලින් නිසා. අපි සිතුවිලි වලින් යමක් බැලුවාම එයා කියන්නේ ඒක තියෙන දෝෂය තමයි ඇස් ඉදිරිපිට නැවුම් ලෝකේ එනකොට අපි ගාව තියෙන සිතුවිල්ල නැගිටලා ඇවිල්ලා අපි ඒකම දැනගන්නවා. එතකොට අපිට තියෙන එක හම්බ වෙන්නේ නැහැ කියලා. දැන් ඕක ගත්තාම ගොඩක් දුරට ඇත්තටම අපි කතා කරන්නේ තෝක ඇත්ත කියලා නේද හිතෙන්නේ. ඕගලන්ට හොයන්න පුළුවන් නේද බුදුදහම වෙනසක්? දැන් එතුමා කියනවා ඉස්සෙල්ලා මට මොන හරි දෙයක් හම්බුනොත් මම මොන හරි දෙයක් මේකට දැන් පොත කියලා හිතුවා කියන්නකෝ දෙවෙනි දවසේ ඇති ඉදිරි පිටට මේ වස්තු එනකොට මම පොත කියලා හිතපු එක සිහි වෙලා මම සිහි කරපු එකම දැනගන්නවා මිසක මම මෙතන දිනක දැනගන්නවා නෙමෙයි. ඒ හින්දායි මගේ මනස හැමදාම පරණ දෙයක්ම හම්බ වෙන්නේ. ඒකයි මට අම්මා තාත්තා යාළුවෝ මිත්‍රයෝ කියලා හැමදාම එකම දේ හම්බ වෙන්නේ. අපි යමක් හිතුවට පස්සේ ඒ වස්තු ඇස් ඉදිරිපිට යනකොට හිතපු දෙයම සිහි කළ දැනගන්නවා කියලා. ඊට පස්සේ කච්චානගත සූත්‍රයේදී ওই ටිකම වෙන්න ওই විදිහටම. ඒ කියන්නේ චක්කුම් පටිච්ච රූපේ චුප්පජේ චක්කු ඥාන තින්න සංගත පස්සෝ පස්සපච්චය වේදනා යම් වේදී තං සංජාන යම් සංජානන තම් විතක්කති යමක් හඳුනන එක විතර්කණය කරනවා යම් විතක්කේති තම් පපංචේති යමක් හිතුවොත් ඒකට ඒක ප්‍රපංච වෙනවා ඊට පස්සේ පෙන්වන මොකද්ද යම් ප්‍රපංචේති තතෝ නිදානං පුරුෂෝ පపంచ සංඥා සංකා සමුදා චරන්ති චක්කු විඤ්ඤේසු රූපේසු අතීත අනාගත පච්චුප්පන්නේති එදා ඉඳලා ඇහින් බලා දතියුතු ඒ රූපයේ කෙරෙහි අතීත අනාගත තුන් කාලෙම යා යට කරනවා ඇයි ඇහැ රූපය චක්කු විඤ්ඤාය තුන් දෙනාගත ස්පර්ශ ස්පර්ශ නිසා විඳිනවා විඳ ආරමුණ හඳුනනවා පේනවා හඳුනනකට කල්පනා කරනවා පොත කියලා දැන් ඒක ප්‍රපංච කරනවා කියන්නේ අතීත අනාගත තුන් කාලෙම ඇහින් බලා දතියුතු ධර්මයක ඇහැට පෙනෙනකොටම පොතමයි සිහි වෙන්නේ. පොතමයි දැනගන්නේ. අහකට ගියාම අතීතයේදී මම පොත දැක්ක කියන දැනීම හිතන්නේ. පොත බලන්න යනවා කියලාම අනාගතේ තියෙන්නේ. එතකොට කට්ටියට තේරෙන්නේ හරියට ওই ටික කිව්වහම වෙනසක් උගලන්ට හොයන්න පුළුවන්ද? ක්‍රිෂ්ණමූර්තිතුමාගේ මේක. නමුත් ඊට පස්සේ එතන නෙමෙයි වටින ඔය ඵලයක් කිව්වේ ඔය වෙන සිද්ධියක් කිව්වේ. ඊට පස්සේ කෘෂ්ණපුරුතුමා ඒකට පනවන මාර්ගය මොකද්ද කියලා දන්නවද? ඒ නිසා නිහඬ බව ප්‍රඥාවේ ආරම්භයයි. ඒ හින්දා අපි සිතුවිලි වලින් යමක් බැලුවාමනේ ඒක අපේ ආපහු දකින්නකොට ඒකම අවදි වෙලා අපේ මනසින් දරගන්න. ඒ හින්දා නොහිත ඉන්නේ කියන පුළුවන් තරම්. හරිද? නිහඬ බව ප්‍රඥාවේ ප්‍රතික්‍රියාවක් දක්වන්න එපා කියනවා. ඒ තමයි. දැන් මේ සූත්‍රයෙන් හම්බුණා අපිට මොකද්ද? හිතුවත් අහුවෙලා නොහිතුවත් හිතුවත් කල්පනා කළත් අහුවෙලා නොහිතුවත් අහුවෙලා. එතකොට දැන් වෙනසක් තියෙනවද නැද්ද? අර වචන ටික ඕගොල්ලෝ අහුවා කියලා ඕගොල්ලන්ට මොනවත් නිදහස් වෙන්න පුළුවන්ද? කරන්න පුළුවන්ද? අන් අපි විශේෂණය කියන එක තේරුම් ගන්න ඕන කියන්නේ ඒකයි මම කිව්වේ යමක් කියනකොට ඒක තේරුම් ගන්න කියලා. ක්‍රිෂ්ණමූර්තිතුමාගේ දේශනය බුදුදහමට සමාන කළේ බුදුහාමුදුර කරපු දේශනාවයි ක්‍රිෂ්ණමූර්තිතුමායි සමාන වුණේ ඒක විශේෂණය නොදැක්ක නිසායි. නැත්තම් බුදුදහම බුදුහාමුදුරගේ දේශනාවේ හත්ගවුවකට කියන්න බෑනේ ඒ කෘෂ්ණමූර්තිමාගේ දේශනාව. ඇයි අපිට අවශ්‍ය වෙන්නේ දුකයි සමුදය ඇති වෙන තැන නෙමෙයි Nirodhe මාර්ගය ඇති වෙන තැන යෝනේ. දුකයි සමුදය දෙක හරියට. ඕක ඉතින් ලෝක ක්‍රමය එකයි. කෘෂ්ණමූර්තිමා කිව්වේ දැන් මේ දුකයි සමුදය ඇති වෙන හැටි. කච්චනගත සූත්‍රයේ දුකයි සමුදය ඇති වෙන හැටි කිව්වා. නමුත් බලන්න ඕනේ එතන නෙමෙයි නිරෝධයයි මාර්ගයයි කියන තැන ඉන්න ওই සාසනය කියන එක වටින්නේ. ලෝකය කියන තැන විස්තර කරන තැන අපේ ජීවිතයේ විස්තර කරන තැන නෙමෙයි වටින්නේ. ඒක ඉතින් විස්තර කොලත් නොකොලත් ওই විදිහට තමයි අපි අහුවෙලා තියෙන්නේ. ක්‍රිෂ්ණමූර්තිතුමා කිව්වා අපේ සිද්ධිය ක්‍රිෂ්ණමූර්තිතුමා නෙවෙයි සිග්නපොයිටුත් කියන ওই ටිකම අපි ගැන. නමුත් ඊට පස්සේ පුළුවන් නම් මාර්ගය පනවන්නේ කියන්නකො. අපි හැම වෙලෙම ශාස්ත්‍රුන් වහන්සේ උරගන්න ඕනේ ලෝකෙ තුල තියෙන සිද්ධි දුකයි සමුදය දෙක කිව්වට නෙමෙයි. Nirodhe මාර්ගය දෙක කියනවා කියන තැන. ඒකයි මම හැම වෙලෙම කියන්නේ. මම මේ මේ මේවා කියන්නේ ඕගොල්ලන්ට වටපිටාව තේරුම් ගන්න හින්දා එතෙන්දී අපේ ඔළුව තියෙන්න ඕන කොතෙන්ද කියන එක. දැන් මේ මේ අර දේශනාවේ අවසානයේදී කෘෂ්ණමූර්තිමා කියන නිහඬ බව ප්‍රඥාවේ ආරම්භය ඒ නිසා අරමුණු වලට ප්‍රතිචාරයක් දක්වන්නේ නැතුව මානස උපේක්ෂා සහගතව නිදහස්ව තබා ගන්න. ඒකට ප්‍රතික්‍රියා දක්වන්න එපා. බුදුරජාණන් දේශනා කරන උපේක්ෂා සහගතව හිතියට ප්‍රතික්‍රියාවක් නොදක්වන්න මනස නිදහස් නොකලට ඇත්ත ඇති හැටි නොදකිනවා නම් අනුශේ ධර්මය අනුශේ වෙනවමයි. බුදුරජාණන් දේශනා කරන්නේ යෝනිසෝ මනසිකාරී ප්‍රඥාවේ ආරම්භයයි කියලා. ක්‍රිෂ්ණ බුදුතුමා කියන්නේ නිහඬව ප්‍රඥාව ආරම්භය. බුදුජානක දේශනා කරන මොකද්ද? යෝනිසෝ මනසිකාරය ප්‍රඥාව ආරම්භය. ඇයි ඇත්ත ඇති හැටි දැකලා ඊට අනුව කෙනෙක් හිතන්න ගන්නවනම් ඒක තමයි ප්‍රඥාව ආරම්භය. කොන්න විශේෂද? මම කිව්වේ තේරුම් ගන්න මොනවද දෙයක් කිව්වහම වචන ටික ඇහිච්ච පමණකින් අර එකයි මේකයි දෙක එකයි කියලා සමාන කරන්නේ නැතුව හොඳට තේරුම් ගන්න Nirodhe මාර්ගය පනවන්නේ මේ මේ දේශනාවේ කොතනින්ද කොහොමද? හැම එකකම ගොඩේ විස්තර අහන්න එපා. හරියට හොඳට දේශනාව අහගෙන ඉන්න. මුළු දේශනාව අහගෙන තේකද්ද අහලා අපේ ජීවිතයට ගන්න ආශ්‍රයක්ෂ වෙන මාර්ගය පනවන්නේ කොතනින්ද කොහොමද කියන කාරණාව බලන්න. මෙන්න මේක සහිතකද කියලා බලන්න. එතනින් තමයි දේශනාවක් සාර්ථකද නැද්ද කියන කාරණාව තේරුම් ගන්න වෙන්නේ. ඒක තමයි බුද්ධ දේශනාවද නැද්ද කියන එක තේරුම් ගන්න වෙන්නේ. නිරෝධය මාර්ගය දෙක පනවන තැනින් මිසක දුකයි සමුදයය දෙක විස්තර කරන තැනින් නෙමෙයි. කියන කාරණාවත් මතක් ගන්නවා. එතකොට දැන් අපිට ඉතුරු වුණා දැනක් නේද මොකක්ද? ඈ? එතකොට සම්මා දිට්ඨිය කියන්නේ ඇත්ත ආරමණගේ ඇත්ත ඇහිටි දකින බව. ඇත්ත ඇහිටි දකින්නේ කොහොමද කියන එකට අපිට පෙළ හම්බ වුණා. දැන් අපිට ඕනේ ඒකෙන් අපි එකෙන් එකම බහිද්දන් වවත්තේටි කියලා මෙන්න මේ බහිද්දා වවත්තේටි කියන එකෙදී හොඳට මේක අර්ථ ටික ගන්න. එතකොට ඒ කාරණාවෙම තමන්ට සනිකව ප්‍රපංච කෙලෙස් ටික හසු වෙන තමන්ගේ මනසේ. බහිද්දා වවත්තේටි කියලා කිව්වේ ඇහැට සාපේක්ෂව. රූපාරම්මණය කියන එක දැන් අපි මොන හරි දෙයක් කිව්වහම අර දියුරුවන්නේ තුන් පාරක් නේද? ඒ වගේ නිකන් දියුරීමක් කරනවා වගේ හොඳට ස්ථාවර කරගන්න කියන තමන්ට ඇහැට පෙනෙන රූප බාහිරමයි කියලා හොඳට පිළිගන්න කියන ඉස්සරලා. තේරෙන්නේ? සද්දය කියන එක බාහිර වූවක්මයි, ගන්ධය බාහිර වූවක්මයි, රසය බාහිරමයි. එතකොට ස්පර්ශය බාහිරමයි, සිතට දැන ධර්මාරමුණ බාහිරමයි කියලා ඉතල හොඳට තහවුරු කරගන්න කියන එක. ඒ කියන්නේ හිතට හිතට දැනගන්න කවදාවත් ඒ ඒක වෙනස් වෙන්නේ නැහැ බාහිරමයි කියලා පෙන්වනවා. ඒකෙන් පෙන්නවා ආධ්‍යාත්මික බාහිර කියලා දෙකක් කරන්න බෑ රූපායතනයේ බාහිරමමයි ඇහැට සාපේක්ෂව බාහිරමමයි කියලා එකක් ඉස්තහවර කරනවා. එතකොට අපිට තේරෙනවා බාහිර රූපායතනයේ ඇතුළේ කෙලෙසකින් තමයි මේ දෙකට බෙදලා තියෙන්නේ කියන එක. දැන් අපිට තමන්ගේ කය බැලුවහම ආධ්‍යාත්මිකයි කියලා පේනවා බාහිර රූප බැලුවහම බාහිරයි කියලා පේනවා. ලෝකෝත්තර සම්මාදිට්ඨියේදී ආධ්‍යාත්මික බාහිර කියලා අරමුණ දෙකට බෙදන්න බෑ දෙකට බෙදෙන්නේ නැහැ. මෙහෙම බැලුවත් මේ දැන් තමන්ගේගේ බැලුවා නෙමෙයි ඇහැට පෙනෙන රූප ආයතන මේක ලොකු කෙලෙසයක් ගෙවෙනවා. ඒක රූප ආයතනේ බහිද්ධවවත් වෙයි. හැම වෙලාවෙම ඇහැට පෙනෙන්නේ මොනවද ඒකයි රූප. රූප බාහිරමයි. බාහිර රූපය ඇතුළේ ආය අභ්‍යන්තර තියෙද? බාහිරය ඇතුළේ ආය ආධ්‍යාත්මික තියෙද? එහෙනම් අද අපිට ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා හම්බ වෙනාට ඔය කෙලෙසයකටයි දෙකට බෙදලා තියෙන්නේ. ඕන ඕන කෙලෙසි දකින්න. කෙලෙසි අතහැරුණොත් ඒකයි මේ මාර්ග සම්මාදිට්ඨියේදී කෙලෙස් නැහැ. මෙහෙම බැලුවත් Taman කියන එක බැලුවත් ඇහැට සාපේක්ෂව බාහිර රූපයක්මයි මෙහෙම බැලුවත් බාහිර රූපයක්මයි බාහිරමයි මේ පේන ඔක්කොම. මේ මේසෙකට මම කිව්වා වගේ තමයි මේ රූපෙට මම මේ මේසෙට මම කියනවා වගේ මේ බාහිර තව රූපයකට මම කියලා කියන්නේ. ඒක අපිට ඔබ හිතා ගන්න බෑ ලෝකෝත්තර දර්ශනයේ ටිකක් ගැඹුරුයි කියලා කියන්නේ ඒ එතනදී ඕගලන්ට කවදාව තමන්ගේ ඉඳගෙන හිටගෙන නිදාගෙන රූපයක් තමන්ගේ එක කැහින් බලන්න බැරි වෙන ඕගලන්ට. ඕගලන්ට හම් වෙන්නේ තමන්ගේ ජීවිතය අයිති නැති බාහිර රූපායතනේ තමන්ගේ ජීවිතේද? බාහිර රූපායතනය තුල තමන්ගේ ජීවිත ඉන්ද්‍රිය පිළිලා තියෙනවද? තමන්ගේ ආත්ම භාවය පිළිලා තියෙනවද? මේ තේන පොතේ මේක එහෙම. එහෙනම් හොඳට ඒකම දකින්න බාහිර රූපායතනය තුල ජීවිත ඉන්ද්‍රිය පිළිලා නැහැ ආත්ම භාවය පිළිලා නැහැ. එහෙනම් මේ ඇහැට මගේ ශරීරය පේන්න බෑ. ඇහැට පේන රූපායතන රූපායතනම. ඔන්න ඕවයි අපිට ගැඹුරුයි කියලා කියන්නේ ඒකයි ඒක ලෝකෝත්තර කියන එක එච්චර ගැඹුරුයි. අපිට තාම ඒකට යන්න හයිය නැහැ. නමුත් ඇත්ත ඒක. ඒක බහිද්ධවපත්තේ ඉති කියනකොට නිකම්ම වචන ටිකක් නෙමෙයි ඒක ලෝකයට ගැඹුරුයි. නමුත් ඔතෙන්ට ගියාම ඒකයි ඉඳගෙන හිටගෙන නිදාගෙන ඉන්න හතර ඉරියව්වක්ම අතහැරන ওই දර්ශනයට. ඒ දැන් මෙහෙම ඉන්නකොට ඕගලන්ට බාහිර රූපයක් පෙවුනොත් තමන්ගේ කය පෙනේද කියලා බලන්න. බා ඒකයි දැන් රූපායතනේ බාහිරයිමනේ. ඒක පිළිගන්නවා නේද? බාහිර ඉඳගෙන හිටගෙන නිදාගෙන ඉන්න ඕගොල්ලන්ගේ රූපයක් බාහිර තියෙනවද? එහෙම ඒවා තියෙන්න පුළුවන්ද? ආධ්‍යාත්මික දේවල් බාහිරේ තියෙන්න පුළුවන්ද? එහෙනම් බහිද්දා භවත්තේති කියනකොට ඇහැට සාපේක්ෂව මේ රූපහරමනේ බාහිර නම් අද අපිට ආධ්‍යාත්මික වෙච්ච එකත් බාහිර වෙච්ච එකත් දෙකම බාහිරයි කියන නුවණ ඕනේ. මේ ලෝකෝත්තර සම්මාදිටිය ලක්ෂණය. හරිද? සද්දය ගන්න මම එකට බඳලා කියන සද්දේ බාහිර ලක්ෂණ. බාහිර බවත් ඇති. කනට සාපේක්ෂව සද්දය කියන එක බාහිරයි. ඒක ජීවිතයේ වෙලා ජීවිත ඉන්ද්‍රිය පිළිහිලා තියෙන ආධ්‍යාත්මිකයක් තියේද? එහෙනම් තමන්ගේ කටහඬ ඇහුනොත් අනුන්ගේ කටහඬ ඇහුනොත් කනට සාපේක්ෂව මේ කෙලෙස් වශයෙන් මේ ජීවිතයකට ඇඳලා බලන්න එපා අරමුණෙන් අරමුණට බලන්නයි හිතට යන්නයි මේ කියන්නේ. තමන්ගේ කටහඬ ආධ්‍යාත්මිකයි ආධ්‍යාත්මික කටහඬේ අනුගේ කටහඬ බාහිරයි කියලා නේද අපිට තියෙන්නේ එහෙම බෙදන්න බෑ. සබ්දය කියන එක බාහිරමයි. ඊට පස්සේ ගන්ධය ගන්ධ ගන්ධය අද අපිට දෙකට බෙදනවානේ මොකක්ද? තමන්ගේ ශරීරයේ ගඳ වෙන්න පුළුවන් අනුන්ගේ ශරීරයේ අනිත්කමකින් තියෙන ගඳේ වෙන්න පුළුවන් ගන්ධය දෙකට බෙදන්න බෑ ආධ්‍යාත්මික බාහිර කියලා ගන්ධේ බාහිරමයි කියන තැනකින් නෝ රසය ගත්තොත් රසය දෙආකාරයි දැන් අපි ඇඟ ටිකක් ලේව කාලා බලුව ලුණු රසක් දැම්මොත් මේක ආධ්‍යාත්මික ලුණු රස කියයි බාහිර ලුණු රස කියයි එහෙම බෙදන්න බෑ රස නම් බාහිරමයි කයට ස්පර්ශයක් දැනුනොත් මේ මේකේ හැපෙන මේක බාහිර ස්පර්ශයක් අතින් අතත ගෑවොත් මේක ආධ්‍යාත්මික ස්පර්ශයක් කියලා අපි හිතන්නේ ස්පර්ශය කියන එක පොට්ටබ්බය කියන එක ආය ආධ්‍යාත්මික බාහිර නෑ බාහිරමයි එතකොට හොඳට තේරෙනවා ඔය ටික ගත්තොත් ඕගොල්ලෝ දන්නවද ඔගොල්ලෝ තාම පිළිගලා නැති හින්දා ඔයගලන්ට මේක විශේෂණේ තේරෙන්නේ නැහැ ඔය බාහිරයි කියන ටිකේ අර්ථය පිළිතුරු ඔයගොල්ලෝ දන්නවද මේ මානසික වෙනස? ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වක්ම අතහැරලා. එයා ඉඳගෙන ඉන්න පුද්ගලයෙක් ගැන ගණිත යන්නෙත් නැහැ, හිටගෙන ඉන්න පුද්ගලයෙක් ගැන යන ගණිත යන්නෙත් නැහැ, නිදාගෙන ඉන්න පුද්ගලයෙක් ගැන ගණිත යන්නෙත් නැහැ, ඇවිදින පුද්ගලයෙක් ගැන ගණිත යන්නෙත් නැහැ. එහෙම මනින්න කයක් හම්බ වෙන්නේ නැහැ. ඕනම වස්තුවක් අපි මනින්නේ මේ කයට සාපේක්ෂව. මේ ඉදිරිය කියලා කියන්නේ මොකේට සාපේක්ෂව මේ කය වචනේ කියනකොට මැනලා තියෙනවා. පිටිපස්ස හෝ ඉදිරියේ හෝ උඩ හෝ යට හෝ කියනකොට කොතින්ද කියලා බලන්න හොඳට. මේ කය උතුර කිව්වේ දකුණ කිව්වේ නැගෙනහිර බටහිර කිව්වේ කොහොමද කියලා බලන්න. කය. කය නැතිනොත් විපමුත්තස සබ්බදී. ඕගලන් නැති උනේ දස දිසාවක්. ඕගලන් නැති වෙන්නේ උතුර දකුණ. <laughs> උතුර දකුණ නැති වෙනවා. නෑ ඇත්තටම ඒක ඒ අසීමිත ඒ මනස ඒක හිතන්නවත් බෑ මොකද වෙන මොකුත් නෙමෙයි ඕගොල්ලෝ බාහිර ආයතන ටික හොඳට පිළිහිලා ඉන්න තැනක උත් ආධ්‍යාත්මික වස්තු ඕගොල්ලන්ට හොයාගන්න බැරි වෙයි ඕගොල්ලෝ ආධ්‍යාත්මික ටික දැකලා නෑ ආධ්‍යාත්මික ටික පේන්නේ නෑ අපිට ආධ්‍යාත්මික ටික ජීවිතේන්ද්‍රිය වෙලා අපි කියමු පොළවේ හිටගෙන ඉන්න අපි හැමතැනක්ම පෙනේ අපි හිටගෙන ඉන්න තැන පෙනෙනවා ඒ වගේ විඥානයේ පිහිටලා තියෙන ටික තමයි ජීවිතින්ද්‍රිය ජීවිතින්ද්‍රිය පුත්‍ය කරන ටික විඥානයේ සිත පිහිටලා ඉන්න බැහැ වෙලා ඒ හින්දා හැමදෙලෙම අපේ ආධ්‍යාත්මය ටික අපිට පේන්නේ පේන බාහිර ටික තමන්ගේ නෙමෙයි වෙලා එදාට අපිට දුක් විඳින්න කයක් නැහැ බුටි කන්න කයක් නැති මේක හරි පුදුම දර්ශනයක් ඒකයි මම කිව්වේ ඔය එක වචනකින්වත් තේරුම ලේසි නැහැ එතකොට ඕගොල්ලෝ නිකන් හිතලා බලන්න මේ ඇහැට පෙනෙන හැම වස්තුවක්ම දැන් මේ මේ පෙනෙන සතහන රූපායතනය කියලා ඕගොල්ලන්ට හිතා ගන්න පුළුවන් මට්ටමට දැන් අද හිතා ගන්නවත් බෑ ඒක ලෝකෝත්තර මාර්ගේ නෑ කියලා කියන්නේ. එහෙම හිතා ගන්න පුළුවන් නම් ඕගොල්ලන්ට ඒ කියන්නේ ඕගොල්ලන්ට ලෝකෝත්තර මාර්ග ඥානයක් තියෙනවා කියන එකයි කියන්නේ. හිතා ගන්න බෑ කියලා කියන්නේ තාම එහෙම නෑ කියන එකයි කියන්නේ. එහෙම කෙනෙකුට හිතාගන්න පුළුවන් නම් ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින ජීවිතයක් ගැන කතා කරන්නේම අවිද්‍යාපත්තියෙන්මයි මේ ගුටි කන්න පුළුවන් කයක් හදාගෙන ඒ තියන්නේ කියන එක තියෙනවා. එයාට ලෝක ප්‍රමෝණක් තියෙන කෙනාට ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදිනවා නෙමෙයි කියනොත් තක්කල් මෙයා දන්නවා මේව බාහිරයි කියලා කිව්වේ මේ. මේ ටික දන්නවා. එතකොට ඔන්න බහිද්දා වවත්තේති කියනකොට ඒකෙන් කිව්ව මොකද්ද? අද ආධ්‍යාත්මික කියලා යමක් තියෙනම් බෙදාගෙන ඒ ටිකත් බාහිරයෙන් ටිකත් ඔක්කොම එකට එකතු කරලා මේ බාහිරමයි තියෙන්නේ කියන කාරණා. එතකොට දකින්න අවිද්‍යාවෙන් අපේ මනස කෙලෙසේක වැඩක් දෙකට බෙදලා තියෙනවා. කෙලෙසේක කෘත්‍යයක් මිසක දෙකට බෙදලා තියෙන කෙලෙසේ අතහැරුණොත් බාහිරයේ ආධ්‍යාත්මික දෙක එකක් වෙනවා. ඔන්න ඔය මට්ටම අපිට බහිද්ධාවවත්තේදී කියන එක පේන්නවල මේ ලෝකෝත සමාධිත්‍යයේදී මේ තමන් කියන තැන බලුවත් බාහිර කියන එක බලුවත් බාහිර රූපයක්ම දකින්න පුළුවන්කම වෙන්න ඕනේ බාහිර ගහක් ගලක් දකින්නවා වගේ බාහිර රූපයක් දකින්න පුළුවන් වෙන්න ඕනේ මම මගේ මගේ කය දකින්න පුළුවන් කමක් නැති බවට යනවා ඉඳගෙන ඉන්න හිටගෙන ඉන්න ඇවිදින මාව දකින්න පුළුවන් කමක් නැති වෙන්න ඕනේ ඔන්න බහිද්ධාවවත්තේදී ඊට පස්සේ මොකද චතුන්නංච මහ භූතනම් උපාදාය රූපම වවත්තේ. මහ භූතයන්ගේ උපාදාය රූපය කියලා දකින්න. හැම වෙලාවෙම උපාදාය රූපය කියලා කියන්නේ මහ භූත එහෙම නෙමෙයි. පාඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු ඒ රූපේ නැහැ. ඒ රූපේ සතර මහා ධාතුව නැහැ. හැබැයි සතර මහා ධාතුව නිසා එතකොට මේ ඇහැට පෙනෙන රූපය හැම වෙලාවෙම දකින්න මහබූත නිසා පෙනෙනවා මහබූත නෙවෙයි උපාදායයි ඒකට කියනවා වර්ණ සතරමක් කියලා. නිල් පාට කහ පාට රතු පාට කියලා වර්ණ සතහනක් පෙනෙන බව නැත්තම් දිග රවුම් හතරස් වගේ හැඩතලයක් පෙනෙන බව ගන්නකො ඔන්න ඔය පෙනෙන දෙයට තමයි වර්ණ රූපය කියලා කිව්වේ. අපි ඔකට මම කියන්නේ දැන් වතුර භාජනයක් ගෙනල්ලා තිබ්බොත් වතුර භාජනයේට ළඟපාත තියෙන රූපයක ඡායාව ගොඩ නැගිල්ලක හරි ගහක් හරි ඡායාවක් වැටලා තිබ්බොත් එහෙම වැටෙන්න බැයිද මං අහන්නේ දැන් භාජනෙත් නෙමෙයි භාජනේ තියෙන වතුරක් ගැන නෙමෙයි වතුරේ වැටිලා තියෙන අර ඡායා රූපේ ඕගලන්ට ඇහෙන් බලන්න පුළුවන්ද බැයිද පුළුවන් එහෙම හොඳයි ඔය රූපය උදව් කරගෙන ඕගොල්ලන්ට සද්ද අහන්න පුළුවන්. දැන් වතුරේ ගොජ ගොජ ගලන නටන සද්දයක් ඇහෙන්නේ නම් පෙනෙන රූපේ වෙන එකක් සද්ද ඇහෙන්නේ වතුරෙන් මිසක පෙනෙන රූපෙට සම්බන්ධද? පෙනෙන ඡායා රූපේ වැටලා තියෙන පල් ගඳ ගන්න පල් වෙච්ච වතුර ටිකක පල් වෙච්ච වතුර නිසා ගඳ එන්න පුළුවන් ආය ඡායා රූපේ සම්බන්ධ දෙයකට ඒ ඡායා රූපේ වැටලා තියෙන වතුර ටික තිස්සරහ වෙන්න පුළුවන් දිවේ ගල බලනකොට ඡායා රූපේ සම්බන්ධද ඇල්ලුවොත් වතුරේ අත ගෑවේ ඡායාරූප ගෑවේද? මේ ඡායාරූපේ දකින්න විතරයි පුළුවන්. ඡායාරූපේ පතිත වෙලා තියෙන ආපෝ ධාතුවේ තියෙන ගති ටිකෙන් ගන්ධයකුත් දැනෙන්න පුළුවන්, රසයකුත් දැනෙන්න පුළුවන්, සද්දකුත් දැනෙන්න පුළුවන්, ස්පර්ශකුත් දැනෙන්න පුළුවන්. ඒක ඡායාව පතිත වෙලා තියෙන වතුර ටික නිසා ඇති වෙන ගති ටික මිසක ඒකට අර ඡායාරූපේ සම්බන්ධද? ඒ වගේ ඕගලන්ට දැන් මෙහෙම රුපියක් වෙනනවා වතුර භාජනයේ වතුර ටික ඡායාරූපේ නෙමෙයි මේ මතපතිත වල තියෙන ඒ වගේ මේ ඡායාරූපේ පතිත වෙලා තියෙන පඨවි ධාතුවේ දැන් මෙතන සතර මහා ධාතුවේ නැත්තම් පඨවි ධාතුවේ චලිතයක් නිසා සද්දයක් ඇති වෙන්න පුළුවන් අර වතුර ටික නිසා වතුර කැලක් කරනකොට ඇති වෙන සද්දයක් ඇහුණා වගේ ඒ වෙලාවේදීත් අර වතුර බාධිනේ පෙනෙන රූපෙට ඒක සම්බන්ධයක් නැහැ වගේ මේ ඇහැට පෙනෙන රූපේ සම්බන්ධ නැහැ ඒක ඇහෙන සද්දයට මෙතන තියෙන පටවිය නිසා මේ තියෙන දේකින් රස බැලුවොත් ඒ පටවි ධාතුවේ රස රස ගුණය නිසා සිත්තක්ම රස දැනෙන්න පුළුවන්. ඒකට මේ පෙන්දේ සම්බන්ධ නැහැ. ඒ වෙලාවේදී ඒ වගේම මේ පටවි ධාතුවේ තියෙන ගන්ධ කලාප නිසා ගන්ධයක් දැනෙන්න පුළුවන්. ඒක මේ පෙනෙන එකට සම්බන්ධ නැහැ. පේන දේ අල්ලන්නේ කියලා අපි ගමු පටවිය අතහැරෙන්නේ මිසක පේන දේ අහුවෙන්නේ නැහැ. එතකොට අර වතුර වාජනයේ තියෙන ඡායාව දිහා බලන්න ඒ ඡායා රූපේ කවදාවත් ඔයගලට උසල ගන්න පුළුවන්ද? කවදාවත් උසල ගන්න බැහැ. ওই ඡායා රූපේ මුළු ජීවිතේම වාසනාවන්ත වෙන වාසනාවන්ත කරගන්න පුළුවන් රූප තියෙනවද ඔකේ? රත්තරන්, රිදී, මුතු මැණික් තියෙද? එහෙනම් මුළු ජීවිතේම අවාසනාව ගෙනත් දෙන අවාසනාව ළඟා කරලා දෙන කපන කොටන කඩු කිනිසි එහෙම තියෙනවද ඒ ඡායාරූපේ? පෙවුනොත් පෙනී මාත්‍රයක් මිසක ඒ කෘත්‍ය කරන්න පුළුවන් දේවල් තියෙද? හොඳට දකින්ද ඇහැට පෙනුණා අනින්න පුළුවන් කෘත්‍ය කරන කිනිසි එහෙම නැහැ මේ වර්ණ සටහන. ඒ ඇනෙන්නේ පටවි ධාතුවේ ගතිය නිසා. මේක එච්චරද මේක මේක ලෝකෝත්තර ඥාන දර්ශන කියන මේක ඇත්තටම සිවුන. එතකොට ඒ මට්ටම දකින්න අපේ මනස එච්චර සියුම් වෙන්න ඕනේ. රළු ගෙඩි පිටින්ම කිනිස්සක් අල්ලන්න පුළුවන් මට්ටමක ඉන්න කෙනාට පෙන කිනිස්ස කියන එකේ ඇහෙන ගතිය වෙනමයි, පෙනෙන ගතිය වෙනමයි වෙන් කරගන්න අර හන්තිය ඉරෙන් වතුර ටික වෙන් කරනවා වගේ එකක් තියෙන්න වෙනවා. එච්චර නෝන සියුම් වෙන්න වෙනවා. ඒ නිසා මේ මට්ටමේ සමාධියකට ලෝකෝත්තර ඥාන දර්ශනයක් බෑ කියලා කියන්නේ. ලෝකෝත්තර කියන්නේ වෙන මොකුත් නෙමෙයි සතාගතයන් වහන්සේ ඇති කල්ලි නැති කල්ලි මේ වර්ණ සතහනේ ඇත්ත ඕක. එතකොට ඔන්න ඕකටයි උපාදාය රූපය කියලා කියන්නේ හැම වෙලාවෙම ආපෝ ධාතුවේ පතිත වෙලා තියෙනවා නමුත් ආපෝ ධාතුව නෙවෙයි. අර දැන් වතුරේ පතිත වෙලා තියෙන අර ඡායාව වතුරද? එහෙනම් වතුරේ ඡායාව තියෙයි. ඒ කියන්නේ වතුර ඇතුලේ ඡායාව තියෙනවද? ඡායාව ඇතුලේ වතුර තියෙනවද? බේසම වතුර ওই ටික නොතිබුණා නම් ඡායාවක් වෙන්නේ. ඒ ටික ඕනේ ඒ ටිකේ පිහිටලා තමයි ඡායාව තියෙන්නේ. නමුත් ඡායාව කියන වතුර නෙවි. ඒ වගේ මහ භූතයේ සතර මහා ධාතුව නොඋනේ නම් මෙහෙම වර්ණ සටහනක් පෙනෙන්නේ නැහැ. නමුත් මේ තේන වර්ණ සටහන මහ භූතයම නෙවේ. කවදාවත් පෙනෙන දේ වඩා ගන්න පෙනෙන දේ උස්සලා ගන්න බෑ. අපි පෙන්නේ ඉස්සුව කියලා හිතාගෙන අර පටවි ධාතුව මැටි ගුලියක් හරි තියාගත්තා වගේ එකක් කරගෙන හිතාගෙන ඉන්නවා මොකද? පෙනෙන දේ දැන් අල්ලගෙන ඉන්නේ උස්සගෙන ඉන්නේ අතේ තියාගෙන ඉන්නේ කියලා. අර අර පරණ කතාව මම කියන දිව්‍ය ලෝකයේ කතා අහලා තියෙනවානේ. මේ අනිකට ගන්න පරණ කතාව මම කියලා තියෙන දිව්‍ය ලෝකයේ ගිහිල්ලා. මේ කතාව පහන්ට තෙල් වක් කරපු කතාව ආන් ඒ වගේ. මේ එතකොට පෙනෙන රූපායතනේ උපාදාය රූපයක් කියලා කියන්නේ ඔන්න ඔය නිසයි. ඒ නිසා මේ රූපෙට කියන දිට්ඨි දිට්ඨ නැත්තම් දකීම දැකීමක් විතරමයි. අර වතුර ගන්න ඡායාව දකින්න විතරමයි පුළුවන්. ජීවිතේ වෙන මොනවත් කරනවද කියන්නේ? තමන්ට අනර්ථයක් ගෙනත් දෙන්නත් බෑ මේ ඡායා රූපෙට. අර්ථයක් සිද්ධ කරලා දෙන්නත් බෑ. යථාර්ථය මම කියන්නේ. ඒ හින්දා ওই රූපෙට කියනවා මොකද්ද? නේව ආච්ඡේ ගාමින ආපච්ඡේ ගාමින. පිළිහිම පිණිස පවතින්නේත් නැහැ. වැඩිම පිණිස පවතින්නේත් නැහැ ඒ වස්තු. ඕකෙන් ඒ ඡාය රූපේ කුසලයකුත් නෙමෙයි අකුසලයකුත් නෙමෙයි. තමන්ට හොඳ දෙයක් කළත් නැහැ නරක දෙයක් කළත් නැහැ. ඒ නෝකදිම අවියකට. කුසලවත් නෙමෙයි අකුසලවත් නෙමෙයි. ඒකෙන් එතකොට උපාදාය කියලා කියනකොට හරියකට වතුර භාජනයකට පතිත වෙච්ච ඡායා රූපයක් දකින්න ඒකට තමන්ට කරන්න පුළුවන් කොයි පමණද කරන්න බැරි මොන දේවල්ද තමන්ට නොලැබෙන්නේ කි මොන දේවල්ද කියලා හොඳට තීරණය කරන්න. තීරණය කළා ඒ ගතිය එහෙමම ආදේශ කරන මේ රූපායතනයට. වෙනසක් ඇත්තෙම නැහැ. සමානයි. සමානයි. මේ පෙන්වන රූපායතනය තුල ඕගොල්ලන්ගේ ජීවිතය මහා වාසනාවන්ත කරන සැපවත් කරන කිසිම දෙයක් නැහැ. අවාසනාවන්ත කරන දුක ගැන දෙන කිසිම දෙයක් නැහැ. වර්ණ සතහ මාත්‍රයක් විතරයි තියෙන්නේ. එතකොට එබඳු ඡායා මාත්‍රයක් තමයි ඇස් ඉදිරියට පිටෙන්නේ උන ආරම්භණය කියේ ওই මට්ටම. ආරම්භණයේ විඥානයේ පිහිටියාම ඕගොල්ලන්ට පුළුවන් ඔය පෙනෙන රූප ආයතනයේ සද්දයට එකතු සද්දාහන්නක් වෙනවා. පෙනෙන දේ සද්දාහන්නක් පුළුවන්. පෙනෙන දේ ගඳ සුවඳ දැනගන්නත් පුළුවන්. පෙනෙන දේ රස බලන්නත් පුළුවන්. පෙනෙන දේ ස්පර්ශ කරන්නත් පුළුවන්. පෙනෙන දේ වර කියන්නත් පුළුවන්. පෙනෙන දේ වටිනාකම ඩොලර් වලින්ද රුපියල් වලින්ද මොනවාද ඕන එකකින් කියන්නත් පුළුවන්. එතකොට ඇහින් බලලා කිලෝ කීයක් තියෙනවද කියලා කියන්න පුළුවන්. ඒ බලන්න ආරම්භ විඥානේ පිහිටියාම එහෙම වෙන්නේ. ඇස් ඉදිරිපිටට තථාගතයන් වහන්සේ ඇති කල්ලි නැති කල්ලි ඇස් ඉදිරිපිටට ආවේ තියෙන්නේ ඔන්න ඔය වර්ණ සටහන් මාත්‍රයි. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා කියන සත්‍යයක් අවබෝධ කරගත්තේ. ලෝකේ හැමදාම පවතින ඇත්ත. නමුත් ලෝකයට වැහිලා ලෝකයට වැහුණ වෙන මොකුත් නෙමෙයි ලෝකය කියලා කිව්වේ. මේ බඳු ආරමණයක් එනකොට ඕකේ ඇත්ත නොදන්නාකම නිසා සිතින් එක එක දේවල් උපකල්පනය කරනවා. අන්තිමට ආරම්මණයයි ආරම්මණයේ විඤ්ඤා ආරම්මණය ආරම්භය මනෝවිඤ්ඤාණයෙන් හිතනවා ඒ හිතපු විඤ්ඤාණය මේ ආරම්මණය පිහිටියාම නිර්මාණය වෙලා තියෙන ඕගලන්ට ලෝකයක් කියලා එකක්. ඒ කියන්නේ දැන් අද දකින්න බලන අහන දේවල් ඔක්කොම කරන්න පුළුවන් රූපයක් තියෙනවා. ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින රූපයක් තියෙනවා. එතකොට රන් රිදී මුතුමැණික් හරකබාන දේපොළ ඉඩකඩන් දූ දරුවෝ වගේ වස්තු බලන්න පුළුවන් රූප තියෙනවා. ඕගොල්ලෝ දන්නවද ওই රූප ටික ඔය කාම භූමියේ තියෙන මේ ඔය රූපෙටයි පංච උපාදාන ස්කන්ධ රූපය කියලා කියන්නේ. ඕගොල්ලන්ට ඔය සතුට වෙන්න පුළුවන් ඕගොල්ලෝ හදාගත්ත අද තියෙන රූප ඇහෙන් බලන රූප ආයතනයක් තියෙන්නේ අල්ලන්න පුළුවන් ගඳ සුවඳ බලන්න පුළුවන් රස විඳින්න පුළුවන් වගේ රූප ආයතනයක් තියෙන්නේ මේ තමයි රූප උපාදාන ස්කන්ධය. යථාර්ථ වශයෙන් තිබුණේ වර්ණ සතහන් මාත්‍රයක් තියෙන්නේත් ඒක. අපි ඒ වගේ මට්ටමකයි උපන්නේ. නමුත් අපි ලෝකයේ අද සැප දුක් විඳින අපේ ලෝකේ අපිට හැදුනේ ඒ උප්පත්තියෙන් නෙමෙයි. ඉපදෙන්න පෙර අපි සැප දුක් විඳින ලෝකයක් තිබුණා නෙමෙයි. අද අපි සැප දුක් විඳින රන් රෙදි මුතු මැණික් හරක බාන ඉඩකඩම් දූදරු අම්මා තාත්තා අඬන්න වැළපෙන්න ජරා මරණ දුක් විඳින්න පුළුවන් මට්ටමේ රූප අපිට හම්බෙන අවිද්‍යාවක් මේ ආරම්භණයට විඥානේ පිහිටියාම ඔය ටිකේ දුක අර වර්ණ කතා මාත්‍රයක් වුණා කියන තැන ස්කන්ධ ටිකක් තියෙන ඒ ටිකේ ප්‍රශ්නයක් නැහැ ඒ ඒ ටිකේ දුක නැහැ අපිට ජරා මරණ දුක එන්නේ නැහැ ඒ හින්දා මේ මේ මෙතන මේ ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට උපාදාය රූපයක් කියලා කියනකොට ඇහැට පෙනෙන වර්ණ සතහන දකින්න ඕනේ මට්ටම. ඊට පස්සේ ශබ්ද රූපේ සත්‍තරම්මනේ සත්‍තරම්මනේ තථාගතයන් වහන්සේ ඇති කල්ලිත් නැති කල්ලිත් ඒවන් ධම්මතා ධම්ම නියාමතද ධම්ම තිතිතා කියලා. ලෝකයේ සැබෑවටම පවතින ධර්මතාවයක් ධර්ම නියාමතාවයක් ධර්ම ඨිතිතාවයක් තියෙයි. ඒ තමයි සද්ද මාත්‍රයක් සද්ද රූප සද්ද රූපයක්. ඒක යතහ භූත ස්වභාවයක්. තථාගතයන් වහන්සේ පහළ වෙලා අවබෝධ කරගත්ත සත්‍තහ රම්මණය කියන එක මොකද්ද? ලෝකේ පවතින ඇත්ත මොකද්ද? ඊට පස්සේ ඒකට එකතු වෙන බොරුව මොකද්ද? එතකොට ඇත්තට පවතින ටිකයි එකතු වෙච්ච ටිකයි නිසා නිපද වෙන දේ මොකක්ද කියලා හොයාගත්තා. කොහොමයි බුදුරජාණන් වහන්සේ ලෝකේ දුක පැනෙන්නේ? එතකොට කන ඉදිරි පිටට එන්නේ ශබ්ද මාත්‍රයක්. ඒ ශබ්දේ අපි හිතනවා, කල්පනා කරනවා. ශබ්දය කියන එකේ යථාභූත ස්වභාවය නැහැ. එතකොට මොකද වෙන්නේ? එබඳු මට්ටමක ඉඳගෙන යමක් හිතයි නම් කල්පනා කරයි නම් නොසිතුව ඒ වෙලාවට තියෙන මනෝ විඤ්ඤාණයේ ගතිය පිහිටනවා මේ ආරම්මණය. ඒකයි මෙතන තියෙන මේ ආරම්මණය වෙනම එකක්. ඒ ආරමුණ එල්බගෙන හිතේ පහළ වෙන ගති ටික වෙන එකක්. මේ ආරම්මණය ඇත්ත නොදකිනකොට මේ ගති ටික මේ හිතේ මේ ආරම්මණය පිහිටනවා. පිහිටියාම මේ අරමුණ මේ මනෝවිඥාණයෙන් යුක්ත එකක්. ඒ කියන්නේ ගහක් කියලා අපි හිතුවොත් කල්පනා කළොත් මේ ආරම්මණය එක පිහිටියාම මේ පෙනෙන පෙනෙන රූපේ ගහක් වෙනවා. මේ සද්දේ ගහක සද්දයක් වෙනවා. හිතන්නෙත් නෑ කල්පනා කරන්නෙත් නෑ නමුත් ඒ වෙලාවට මනෝ විඥානයේ යම් ගතියක් තියෙන. නිබ්බන්දුයි කියන ගතියක් හෝ තියෙන. මේ අරමුණේ ඒ ගතිය පිළිටන. එතකොට ලොකු විස්තරයක් නැතුවට මේ මට්ටම වෙනවා. හැම වෙලාවෙම. බැරි වෙලා ආරම්මණය විඥානයේ පිහිටියේ නැත්තම් හිතෙන ගතිය ආරම්මණය දෙන්නේ ආරම්මණය හටගෙන ආරම්මණය නැති වෙන හිතපු දේ හටගෙන හිතන්න පුළුවන් හිතපු දේ වෙනකටක නැති වෙනවා. අපි අඹ ගෙඩියක් හරි මොනවා හරි දෙයක් අරගෙන ඒකේ අඹ ඇටේ දෙකට පැලුවොත් ඒක පැලවෙයිද? බීජ පැලවෙනවද? නෑ. මේ ආරම්මණය වෙනම එකක් ඒ ආරම්මණය එල්බගෙන මනෝ විඥාණයෙන් හිතන එක එකක් මේ දෙකට එකට එකතු වුණාම හොඳට බීජ හැදෙනවා බැරලා මේ අඹෑටේ පැලුවා වගේ මේ ආරම්මණය ඇත්ත ඇති හැටි දැකලා මේ ඒ ආරම්මණයට මේ හිතන මනෝ විඥාණයෙන් හිතන ටික මේ ආරම්මණය නොබැඳුණු පැලවෙන සුදුසු බීජයක් හැදෙන්නේ ඇයි කිසිම දෙයක් කියන්න කරන්න බැරි රූපාරම්මණය ඉපද නිරුද්ධ වෙනවා ඒකට අපිට හිතනවා නම් කෙනෙක් මම හිතන මේ හිතන එක මේ රූපාරම්මනේ ඇත්ත මෙහෙමයි මේ හිතන එක ඒකට අයිති නෑ කියන තැනකින් හිතන්න පුළුවන් ඒක වෙනමම සිද්ධිය. වෙන පවතින එක වෙනම සිද්ධියක් වෙනවා. එතකොට විඥානය පිහිටන්නේ නෑ. එතකොට නමුත් ආරම්මනේ විඥානය පිහිටිය වෙන්නේ ඒ ඇත්ත නොදක අපි හිතන මට්ටම ගත්තාම ඒ හිතපු මනෝ විඥාන මට්ටම කෙලින්ම ආරම්භනේ පිහිටියාම තමයි කර්ම විඥානයක් බවට සකස් වෙන්නේ. එතකොට තමයි අපිට සැප දුක් විඳින්න පුළුවන් ලෝකයක් හැදලා තියෙන්නේ. එතකොට මොකද ලෝකය කියන එක අපි හදාගෙන ඒබඳු අදහසකින් ලෝකෙ බලනකොට අපිට පේන්නේ ගහක්මයි, ගෙයක්මයි. මම ඔබට අර ඊයේ වන්නසත් ඉගෙනුවේ ටයිල් අල්ලලා තියෙන හතර කොටු කොටු කොටු කොටු තියෙන ටයිල් තියෙන පොළොවක ඕගොල්ලෝ ගිහිල්ලා හිත තියලා බලන්ද ඕගොල්ලන්ට දිග දික් අතර ටයිල් අල්ලපු පොළොවක් දකින්න පුළුවන් ඕන. ආයෙ හිත තියලා බලන්න පුළුවන් වෙන කිසිම විදිහකට පේන්නේ නැතුව හරස් අතර විතරක් ටයිල් අල්ලපු පොළොවක් දකින්න පුළුවන් ඕගොල්ලන්ට. ආයේ කිසිම දෙයක් පේන්නේ නැතු කිරිබත් කැටේට විතර ට්‍රයි කරලම පොළොව ඕගලන්ට උනන් දකින්න පුළුවන්. තේරෙන්නේ? හිත තියෙන තියෙන විදිහට ඔගොල්ලෝ හිතලා හිත තියෙන තියෙන විදිහට ඒ වෙලාවට ඔගොල්ලන්ට ඒ රූපයක් දකින්න පුළුවන්. කවුරු හරි තර්ක කළොත් දික් විදිහට ආව ටයිලල්ලෝ පොළොවේ මේක තියෙන්නේ. නැත්නම් හතර සිද්ධියේ ටයිලල්ලෝ පොළොවේ මේක තියෙන්නේ. මේ අලුව කැලේ හැදෙන තලුව ටයිලල්ලෝ පොළොවක් තියෙන්නේ කියලා කිව්වොත් හරිද? හරිද වැරදිද? හරි. ඇයි එයාට තේරෙන විදිහට මෙයා කියන්නේ? හැබැයි ඔය කෙනෙකුට ඒ තත්ත්වය නෙමෙයි. නමුත් සීමා නොකරලද මනසකින් බැලුවොත් පෞතින ස්වභාවය පෙනේ. ඒකයි අපි බලන සිද්ධිය සහ අපිට පෙනෙන සිද්ධිය කියලා දෙකක් තියෙනවා. විඥානයේ පිහිටියට පස්සේ එදා ඉඳලා එයා බලන්නේ එහෙම. විඥානයේ අරමුණේ පිහිටන්න කලින් අපිට ආවේ ඕන හැඩයකට රූපේ හදාගන්න පුළුවන් තාම හැදිලා නැති. දිගාතටවත් හතර පැතටවත් අලුව කැලේ හැඩයටවත් එක හැඩයකටවත් හැඩයක් නැති ටයිල් පොලක්මයි පේන්නේ. අපිට. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් ඕනනම් දිගාතටද හරසටද කියලා දැන් මේ පේන එක අපි හදාගත්ත එක. දැන් මොන පංච උපාදාන ස්කන්ධ රූපයක් අපිට පේන්නේ. හම්බ වෙන එක අනිත් පැත්තට. අනේක අනිත් පැත්තට. ඒ වගේ ආරම්මනේ විඥානයේ පිහිටියොත් අපිට බලන්න ලෝකයක් හම්බ වෙනවා. ඇහැ උපදවා ගන්න සලායතර පච්චය පස්සේ කියලා ශේත්‍රයක් හම්බ වෙනවා. එතකොට අපිට ගොඩ යන්න බෑ. ඒ වගේ අපිට පේන්නෙම දික්කටට හරසතට හම්බෙච්ච ටයිල් පොලොක් වගේ විඥානයේ පිහිටි තෝගලන්ට පේන්නෙම ජරා මරණයි. දරුවා මැරලා ඉන්නවා ඉන්නවා දැකීමෙන් තොරව ආයම හම්බෙන්නේ නැහැ වෙලාවේ. රූපාරම්මණය වෙනස්, ආය මනෝවිඥානය වෙනස් එහෙම බෑ. තමන් ලෙඩ වෙලා ඉන්නවා, දරුවා ලෙඩ වෙලා ඉන්නවා, නෑ අම්මා තාත්තා මහලු වෙලා ඉන්නවා මිසක එයින් තොරවම හම්බෙන්නේ ඒකයි මෙතන තියෙන මේ ප්‍රශ්නේ. එතකොට ඒ වගේ සද්ධාරමණය කියන එක ගන්න උපාදාය භවත්තේති කියනකොට ඇස් ඉදිරිපිට මේ කන ඉදිරිපිට ඉන්න සද්ධාරම්මනේ ස්වභාවය තමයි මම අර මතක් කළේ කවදාවත් නොගිය රටකට ගිහිල්ලා කවුරු හරි භාෂාවකින් වචන ටිකක් කිව්වොත් අපිට තේරෙන්නේ ඒ සද්දේ උදව් කරගෙන ඔයගොල්ලෝ රූප බලන්න යන්න පුළුවන් සද්දේ උදව් කරගෙන ආපහු ඒ සද්දේ අහන්න යන්න පුළුවන් ඒ සද්දේ ඇහෙනකොටම ඒකට ගඳ සුවඳ දැනෙන අරමුණු තමයි සිහි වෙන්නේ. රස දැනෙන ඒවා ඒ සද්දය උදව් කරගෙන ස්පර්ශ කරන්න යන අරමුණු තේනේ. ඒ සද්දය ඇහෙනකොට Tamanට දැනනා කියලා තරහ එනවා. ඒ සද්දය ඇහෙනකොට Tamanට ප්‍රශංසා කෙරුවා කියලා හරි සතුට හිතේ. මොනවද එහෙනම් මොකද හිතෙන්නේ? සද්දය ඇහෙන. ඒ සද්දය ඇහෙනකොට Tamanගේ මනසේ බලන්න පෙරපසු මොනවද තියෙන්නේ කියලා. කන ඉදිරිපිට දෙන අද්දද මේ ඇහෙන ශබ්දේ. ඔය අපිට තේරෙනවා කියන ඇහෙන හැම ශබ්දයකම ඇත්ත උච්චාරය. ඒිට මෙහා යම් ශබ්දයක් අපිට තේරෙනවා නම් ඒ ආරමුණේ විඥානේ පිටට. එතකොට හඳුරේ බඩත් අහන්න බැරි ඒක කර්මද කියන්නේ. හිතෙන්නේ නැද්ද එහෙම? හිතෙනවද නැද්ද? තණ්හන් නිසහය තණ්හන් පහතබ්බා ආහාර නිසහය ආහාරම් පහතබ්බා. එක කොටසක් තියෙනවා තණ්හාව ඇතුළු කරගෙනම තණ්හාව නසන්න ඕනේ. ආහාරය ඇතුළු කරගෙනම ආහාරය නසන්න කොටසක් තියෙනවා. මේකෙදී මේ අවිද්‍යාව තුල ඉඳගෙනම තාම අවිද්‍යාව මට්ටම තුල ඉඳගෙනම බන වචන ආහන එකෙන්ම අවිද්‍යාව නසන්න ක්‍රමයක් තියෙනවා. මුල් ටිකේ එහෙමයි. තාම බන වචන ඇහෙන මට්ටමටත් අවිද්‍යාව කියන අනුසය අනුසය වෙලා ඒක තාම මේ මට්ටමට අපිට පුණ්‍ය අධිසංකාර තියෙනවා. අවිද්‍යා ධර්මයේ අනුසය වෙලාමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ අපිට සද්දේ යථාභූත ස්වභාවය නොදැනම ඒකට ඒ වචන බන වචන උනත් ඒකට ඇඳලමයි අපි හිතන්නේ. ලෝකෝත්තර ඥාන දර්ශනයේදී කියන වචන තේරෙනවා. තේරෙනවත් එක්කම සද්දේ වෙන එකක් හිතන එක දැනෙන එක වෙන එකක් කියන එකට නුවණ තියාගන්න දැනෙනවා. එතකොට කවදාවත් ඒකයි සද්දය ඇහෙනකොටම සතෙක්ගේ සද්දේ කියනකොට එයා සද්දේ වෙන එකක් සතා වෙන එකක් කියලා හොඳට එතන නුවණයි. ඒ හින්දා සතාගේ සද්දය හොයන බාහිරට කවදාවත් යන්නේ නැහැ. කියන ඥාන දර්ශනයක් සද්දට සමගාමීව උපදින ලෝකෝත්තරයේදී මේ මට්ටමේදී තාම සද්දේ මේ ඇහෙන සද්ද මතත් බනදහන් වල සද්ද වුණත් අවිද්‍යාවසිය තාමාංශය වෙනවා. නමුත් අවිද්‍යාව නසා ගන්න උපකාරයයි. ඒ නිසා යම් සද්දයක් ඇහෙනකොට උපං ආශ්‍රව වැඩෙන නූපං ආශ්‍රව උපදින සද්ද තියෙනවා නම් ඒව නිතරම ඇසී යුතුයි. ඔව් කිව්වා මම මම හිතේ බලාගෙන ඒක කිව්වේ. ඇත්තම හැබැයි කිව්වා. මම කිව්වේ යම් සද්දයක් අහනකොට උපං ආශ්‍රව වැඩෙන නූපං ආශ්‍රව උපදින ඒ බදු සද්ද අහන්නයි කියලා කිව්වා. ඔව්. හොඳට අහගෙන ඉන්නවද කියලා බලන්නයි මම මේ කිව්වේ. යම් සද්දයක් ඇහෙනකොට උපන් ආශ්‍රය වැඩේ නම් නූපන් ආශ්‍රය උපදින නම් එවන් සද්ද අහන්න එපා කියලා පිළිගන්න වේදනාවක්. යම් සද්දයක් අහනකොට ඒකයි ඔය කනට ඇවිල්ලා හැපෙනකන් අහගෙන ඉන්නේ කියන්නේ ඔය කියන්නේ. අර්ථය හොඳට අර්ථයෙන් අර්ථය අහගෙන හිටියනම් ওই වචනේ නෑ සොම්නස් එක වැරදි කියලා කියන්න පුළුවන්කම තියෙනවා. කාමෘත් හේ බණ කියන අපිත් ඔය අහනවා කියලා ඔහේ ඉතින් ඉන්නවා. එහෙම නෙමෙයි වචනේ හරියට අපි අර්ථය ඇහෙන විදිහට අහුනම වෙනස තේරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ එකයි නෝපං ආශ්‍රවය, උපං ආශ්‍රවය දුර වෙන නෝපං ආශ්‍රවය නෝපදීන එබඳු විදිහට සද්ධාහන. අනුක්‍රමයෙන් මේ ආශ්‍රය ගෙවිගෙන යනකොට අවිද්‍යා ආශ්‍රය ගෙවෙන මට්ටමට එනකොට ඥාන දර්ශනේ ඒ ගෙවෙන්නේ අවිද්‍යා ආශ්‍රය වැට. ගෙවෙන්නේ මොකද්ද? විද්‍යාවට හිත තබලා. විද්‍යාව ඇති වෙලා අවිද්‍යාව ආශ්‍රය වෙන්නේ. එතකොට ඒ විද්‍යාවට තේරෙනවා මොකද්ද? මෙන්න මේ ආරම්භණය වෙන එකක් ඒක පිහිටි විඥානයේ වෙන එකක් මේ ධර්මතා දෙක දෙකක් කියන මට්ටමක හොඳට තේරෙනවා. නමුත් විසම ලෝකේ සමව හැසිරෙන බල්ලගේ සද්දයක් කියනකොට සද්දය අනිකක් බල්ල අනිකක් කියලා දන්න ඕව මටත් ඇහුණා කියලා කියනවා. සද්දයේ කොහෙද බල්ලෝ කියලා අහන්නේ නැහැ. නැත්නම් සද්දෙට කොහෙද ගිරව් කියලා අහන්නේ දන්නවා යථාර්ථයේ මෙහෙම වුණාට එතන අවිද්‍යාව ප්‍රත්‍යයෙන් එයා අසුරු කරන රූපේ බල්ලෙක්ගේ රූපයක් බල්ලෙක්ගේ සද්දෙක එයාට තියෙනවා එයාට නෑ සත්තු සත්වයේ සද්ද නොවන සද්ද යථාර්ථ යථාභූත ඥානෙ එතෙන්ට නැහැ කියලා උන්ට දන්නවා. ඒ හින්දා එයාත් තියෙන අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන එක සංඛාර පත්‍ය උපන විඥාන කියන එක දන්නවා උන්ට. ඒ හින්දා ඒ ලෝකේ රණ්ඩු කරන්න යන්නේත් නැහැ. ඒ විදිහට එතකොට මොන අවිද්‍යාවෙන් කාණ සබ්දේ ගත්තාම උපාදාය රූපයක් වෙනකොට අර වගේ රණ්ඩු කරන්න බයින්ද පුළුවන් විදිහ වචන අහුණා නෙමෙයි සතුටු වෙන්න ප්‍රශංසා කරන විදිහ සද්ද හැමවත් නෙමෙයි ඒක නරක වචනයක්ද දැන්නද හොඳ කිව්වද ප්‍රශංසා කළාද කියන ටික තියෙන මනෝවිඤ්ඤාණ තමම. ඒකයි තමම ඒ සද්දේ සතුටු වෙන විදිහට හදලා තමන් සතුටු වෙලා තියෙන මට ප්‍රශංසා කළානේ කියලා. තමම ඒ සද්දේ තමන් ඉදිරිපිට දෙන්නේ සද්ද මාත්‍රයක්. තමම මේ මට දැන්න නේද මට මෙහෙම මෙහෙම කිව්වා කියලා නේ තමන්ම සද්දේට දැනුම එකතු කරලා තමන් දැනුම් අහලා තියෙනවා. ඒ නිසා අපි ප්‍රශංසාවත් සැප දෙකම අපි හදාගෙන සැප දුක් දෙක උපදින විදිහට රූප හදාගෙන අපි සැප දුක් විඳින්නේ. ඒ නිසා යන් පළඟටිය තමම පහන්ට පැනලා පිච්චනවා වගේ අපි ලෝකයා කියලා කියන්නේ සැප දුක් දෙක තමන් හදාගෙනයි සැප දුක් දෙක විඳින්නේ. ලෝකයා සැප දුක් දෙක හදලා දෙනවා නම් අපිට සැප හෝ දුක ලෝකයාම ගෙනත් දෙන්නකම් හින්ද වෙනවා. දුක අයින් කරා ගන්න වෙන්නේ ලෝකයාම දුන්නොත් තමයි. සැප ලබා ගන්න වෙන්නේ ලෝකයම දුන්නොත් තමයි. අපේ මනසින් අපි සැප දුක් දෙක හදා ගන්න හින්දා අපිට පුළුවන් සැප දෝනේ දුක දෝනේ සැපද දුකද දෙකම දෝනේ සැපත් අයින් කළා දුකත් අයින් කළා දෙකෙන්ම මිදෙන්න දෝනේ කියලා කැමති පැත්තකට හරව ගන්න පුළුවන්කම තියෙන්නේ Taman තතුව ඔක්කොම ටික තියෙන නිසා. එතකොට ඒ සද්දය ප්‍රිය සද්දයක්ද අප්‍රිය සද්දයක්ද කියන එක නිර්මාණය වෙන්නේ අරමුණේ විඥානේ පිහිටියාමයි. කියන කාරණාව තේරුම් ගන්න. දැන් හැබැයි වෙලාව මතුවේ නේද තව? ගිලම්පස තියෙනවද කියනවලු? නැද්ද? ගිලම්පස ගේනකම් එහෙනම් බන අහම. එතකොට නාසයට දිවට කය දිවට යමක් ගැටෙනකොට ඒක උපාදාය රූපයක්. මහ භූත එහෙම නෙමෙයි. ඒ කියන්නේ නාසයට දැනෙන ගන්ධය ගත්තාම සුවඳ දුගඳ කියලා ප්‍රභේදයක් තියෙයි ඇත්තටම. නමුත් ඒකට විස්තර එකතු වෙන්න බෑ. සුවඳයි හඳුන් කූරු වගේ සුවඳයි පිච්ච මල් සුවඳයි රෝස මල් කියලා සුවඳට ද්‍රව්‍ය කාරණා එන්න බෑ දුගඳයි මීයක් මැරිලාද කොහෙද කටුස් දෙක කුණු වෙලාද කොහෙද කියලා දුගඳට මීයෝ කටුස් එකතු වෙන්න බෑ අසුචි එකතු වෙන්න බෑ පිළිකුල් දුගඳ එකතු වෙන්න බෑ ප්‍රසංසනීය සුවඳ එකතු වෙන්න බෑ සුවඳට දුගඳට ද්‍රව්‍ය කාරණා එකතු නොවි සුවඳ දුගඳ කියලා සුගඳ දුගඳ කියලා ගන්ධය දෙකට බෙදලා හම්බ වෙන ඔච්චර තමයි යථාර්ථය. ඒකෙදි අමනාපෙන් ඉවත් වෙන්නවත් මනාපෙන් ලං කරගන්නවත් විස්තර නැහැ. අසුචි එහෙම ඇඟේ ගා ගන්න බෑ. පුළුවන්. ඇයි එහෙම වැගිනේ? ඇහැට පෙනෙන ටික වර්ණ සතහනේ වර්ණ සතහනේ අපිට තියෙයිද? දුර්ගන්ධයෙන් දුර්ගන්ධයට රූප තියෙයිද? නැහැ. එතකොට දැන් අසුචි දුර්ගන්ධයි අසුචි ඇඟේ ගෑවිලා කියලා දුකින් ආරම්භක් තියෙනවද ඒ ආරම්භ? මන්ද මං කියන එක තේරෙන්නේ නැති මං කිය ගැඹුරුයි කියලා. දැන් ඔයගොල්ලෝ හිතාගෙන ඉන්නේ මේ පේන ශාලාව ඇතුලේ ඉඳන්නේ බණහන්න කියලානේ. මේ පේන රූප ආයතන ඇතුලේ ඉන්න පුළුවන්ද? මේ ඇහැට පෙනෙන වර්ණ සතහනක් නම් මේ පෙනෙන රූප ආයතනේ ඕගොල්ලෝ ඉඳගෙන බලහන දෙන කියන්න පුළුවන් දුන්නා. යථාර්ථික ඒක රහතන් වහන්සේ නමකට ගහක් යට මාලිගාව දෙකම එකයි. ඇයි? පේන අරමුණ කයට දැනෙන ස්පර්ශයට සම්බන්ධ නැති නිසා මාලිගාව ඇතුලේ ඉන්නවා කියලා 60 පෙනෙන රූපියත් ඉන්න එකට ගැට ගහන්න ගහක් යට ඉන්නේ කියලා 60 පෙනෙන රූපෙත් ගැට ගන්න නැති වුණාම කයට ගැටෙන ගහට හේතු වුණත් ධිට්ඨියට හේතු වුණත් දෙකේම ඇති වෙන පටවිය එකමයි සැප දුක් විඳලා තියෙන එපමණකින් ඔය වගේ මේ කළුගල් තලාවක නිදාගත්තත් ඇඳක නිදාගත්තත් රළු ගතියයි ස්පර්ශයයි මිසක වෙනස කර තේරෙන්නේ එච්චරයි. වෙන මුකුත්ම නැහැ ජීවිතේ. ඒ වගේ කයට ගැටෙනකොට පොට්ටබ්බයට විස්තර එකතු කරන්න එපා. නාසයටයි දිවටයි මේ නාසයටයි දැනෙන දෙයට ද්‍රව්‍ය කාරණා එකතු කරන්න එපා. ලුණු රස, තිත්ත රස, ඇඹුල් රස, පැණි රස කියලා රසයට නම් කරන්න රසය දැනගන්න රසයට ගොරක කෑලි, අඹ ගෙඩි, දෙහි ගෙඩි එකතු කරන්න එපා. ඒ එහෙම එකතු වෙනවා කියන්නේ ඒ ඒ විස්තර ටික මනෝවිඥානය. දිව දිව නිසා උපදින දිවහා සම්පස්යෙන් උපදින රස සංඥාව කියන්නේ රස රූපය කියන්නේ ලුණු රස, චිත්ත රස, අඟුල් රස කියලා දැනෙන මාත්‍රිය විතරනවා. ඒකට විඥානයේ පිහිටියාම තමයි ලුණු රසට පාට කියන්න පුළුවන්. අඟුල් රස දෙයි වගේ කළු පාට ගොරක වගේ කියලා එහෙම හිටියාම තියෙන දෝෂය තමයි ඒ රසය හොයාගෙන යන්න පුළුවන් ඕගලන්ට ආයේ. ලුණු රස ලුණු අඩුණු ලුණු රස හොයාගෙන යන්නේ කුමක් නිසාද? හිතෙන් බැඳපු අර සටහන නිමිත්ත සිහි කළායි. බැරි වෙලා ඒ ලුණු රසයි හරි දැනුණ දිවට ඒකට ඕගොල්ලෝ සටහනක් ඇන්දේ නැත්තම් ඈඳුවේ නැත්තම් හිතේ ඔය රසය ආපහු හොයාගෙන යන්න පුළුවන්ද කියලා බලන්න ආයේ දිවට යම් කවදා හරි දවසක රසය ගැටුණොත් දැන ඒ රසය හොයාගෙන යන්න බෑ එතකොට ඒක වන් වේ වෙනවා එන පැත්ත විතරයි ආපහු යන්න දැන් අපිට පුළුවන් යන එන දෙකම ඒ කියන්නේ රසයක් එනවා මේකට කියන්නේ ලුණු රස ලුණු කියන්නේ මෙන්න මෙහෙම මේ වගේ සතහනක් තියෙන තැනක තමයි මේ රසය තියෙන්නේ කියලා විස්තර ටිකක් දෙනවා. මේ රස ඕන වුණාම අර සතහන හොයාගෙන යන්න පුළුවන්. ගිහිල්ලා ඒ රසය උපද්දව ගන්න. ඒ යන චක්‍රය නැති වෙනවා. ඊට පස්සේ ඒ දිවට නාමේ නාසයට දිවට කයට තුනට එතකොට නාසයටයි දිවටයි නම් උපාදාය රූපයක් මහ භූත නැහැ. කයට ගැටෙන එක මහ භූතයි. ඒකට පටවි ගතිය තියෙන රළු සියුම් බව විතරක්ම දැනෙනවා. හැබැයි ඇඩකල නැහැ. දිග්ග පාට දිග්ග රළු හතර ඔය වගේ රූප එහෙම ඇවිල්ලා හැපිලා නැහැ කවදාවත්. නිල් පාට කහ පාට රූප සුවඳ දුගඳු වස්තුයන්ගේ ඇවිල්ලා හැපිලා නැහැ. සුගන්ධයේ තියෙන වස්තු ඇවිල්ලා හැපිලා නැහැ. සීනි රස, ඇඹුල් රස, තිත්ත රස තියෙන වස්තුන්ගේ හැපිලා නැහැ. එතකොට මිහිරි හඬක් තියෙන වස්තුවක් හෝ කුරුල්ලෙක් හෝ ද්‍රව්‍ය කාරණාවක් ඇඟේ හැපිලා නැහැ. ඇඟේ හැපිලා තින්නේ පටවිය එක රළු හෝ සිමු හෝ විතරයි. ඔන්න ඒකේ එක මහ භූතය. ඊට පස්සේ හිතට දැනෙන එක ධම්මාරම්මණයක් ඒක ධම්මායතනේ පරියාපන්න රූපයක් tie ඒකද හිතවිලි මාත්‍රයක් විතර්ක මාත්‍රයක් විතරයි ඒ තුල හම්බ වෙනකොට ගෙවල් දවල් දූ දරුවෝ යාන වාහන ඒ විතර්ක ටික ඇතුලේ ඉන්න බෑ හිතට පෙනෙන සතහන් මාත්‍ර ධම්ම රූප මාත්‍රයක් වෙනවා ඒ රූපේ ආරම්භය ඒක තමයි මනෝ ධාතු ධම්ම ධාතු කියලා කියන්නේ මනෝ ධාතුවෙන් කරන්නේ හැඩසටහනක් සිහි කරන එක. ඇහෙන් දැකපු කනෙන් අහපු කුමන හෝ සටහනක් සිහි කරන එක තමයි මනසෙන් කරන්නේ. ඊට පස්සේ ඒ සිහි කරපු එක ආරම්භණය ආරම්භය gedara මතක් වුණා දරුවා දරුවා gedara කියලා කාරණා උපදින මනෝ විඥානය අර ධම්ම රූපයට ඇඳුවාම ඒ ධම්ම සතහන gedara මතක් වෙච්ච එකක්, දරුවා මතක් වෙච්ච එකක්, මිනිස්සෙගේ එකක් වෙනවා. ඇහැට ඇහෙන් බලපු වර්ණ සතහන ඒ විදිහටම මේ හැඩේ එහෙමම ගන්න පුළුවන්. ඒක මිනිස්සෙක් කරන්නේ විතරයි. ඒ විදිහට හැබැයි ඇහෙන් මේ ටික එක ආයතනයකින් මේ අනුසය ධර්මයේ අනුසය වෙද්දී අනිත් ධර්මයකින් අනුසය ධර්මයේ අනුසය නොවෙනවා කියලා එකක් නැහැ. එකකින් ලෙහෙනකොට මේ ඔක්කොම ටික ලෙහෙනවා. ඊළඟට ගන්නද? මේ ගිලන්පස වළඳලා ඉතුරු ටික අහන්න වෙලා තියෙන්නේ. දැන් තව අපිට ඉතුරුයි මොනවද ඉතුරු? තවත් අපි කියමු දැන් ඔය බහිද්දා ගැන කිව්වා, උපාදාය රූපයක් කියලා කිව්වා. තව අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හටගත්තේ කියන එක දැනගන්න ඕනේ. පෙරනොත්දීම හටගෙන කෙනෙක් නැති වෙන කෙනෙක් දැනගන්න ඕනේ නේ. ඊට පස්සේ තෙන්දෙන ප්‍රතිපදාව හදන්නත් ඕනේ. නේ. ඒකට කාලය තමයි නැත්තේ. අපි මෙහෙම කරමු. දැන් මේ අහගත්ත බණ ටික තේරෙන්නත් එක්ක එක දිගටම අහනකොටත් බෝතලයක් අරගෙන එනකොට මම ගලුම් 45 බැරල් එකකින් හරලා හදින්නේ නෑනේ නේද? ඕගොල්ලෝ භූමි තෙල් පොල් ටිකක් ගන්න බෝතලයක් අරගෙන එනවා මම ඉතින් මොකද කරන්නේ අර ලොකු ගලුම් 45 බැරල් තියෙන බැරල් එකක මූඩියක් කරලා වත් කරනවා. ඉතින් බෝතලයට වැටෙන ටිකයි ඉතුරු ටික ඔක්කොම අහනවා. ඉතින් මේක එක දිගටම අහනට වඩා හොඳ දැන් ගිලම්පස ටිකක් වළඳන්න. වළඳලා කෙනා කෙනා දාන වේලාව වෙනකම් නොයෙක් නොයෙක් අරමුණු වල හිත දුවන්න නොදී ඇත්තටම චිත්ත සම්පතියක් ඇති කරගන්න සමත කමතහනක යෙදෙන්න දාන වෙනකම් ඒක ලොකු උපකාරයක් වේ ඉතුරු ටික අහනකොට ඊට පස්සේ දානෙන් පස්සේ ස්වාමීන් වහන්සේ නම කවුරුහරි වඩි ඔයගලන්ට ජාතක කතාවක් කියලා දෙන්න මම පහුව කම්මාන්ත හරි දෙකට විතර එන්නම් අපි මේ ටික අවසන් කරමු හවසට